නැහේ අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් කාලසටහන සඳහන් පරිදි ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙළ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි මල්ලිකා ඉල්ලා සිටිමු ටිකිට ප්‍රශ්න සභාගත කිරීමෙන් සැසිවාරය ආරම්භ කළ දෙන විදිහට අවසරයි ස්වාමීන් වහන්සේ භාවනාව පිළිබඳව ප්‍රශ්න 11කුත් මූලධර්ම ප්‍රශ්නයකුත් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ භාවනාව. මම මුලින්ම මාදස බලා සිටියෙමි. මගේ මම මුලින්ම මානසික බලා සිටියෙමි. මගේ පපු ප්‍රදේශයේ කෙලවරට හැදෙන ආකාරය දුක් වෙමි. වාහනකලේ මා හුස්ම රැල්ල හිතේ උපදින උත්සාහ කළා. මට දැනුනේ මගේ පපුවේ හුස් පහක් වෙන බවයි. මම ඒ ආකාරයට බලමින් සිටියෙමි. ඒක මට තේරුනේ මගේ සිත එක තැනකට ආපවයි. ඊට පසු කර්ම අන්තකාණයකින් සියල්ල ඇසී ගියා. ඒ ගතියක් ටික වේලාවකින් ටික වේලාවක් පැවති. මා චංචල වූයේ නැත. බිය වූයේද නැත. ටික වේලාවකින් කළු ආලෝකය නැතිලි. ඊට පසු ඔළුවේ බරගතියක් නැතිලිය. ඒ සමගම මගේ හිසේ දකුණු පතින් ඔළුවේ කෑල්ලක් කඩා වැටුණු බව වරහන් ක්‍රමක්‍රමයෙන් මට දැනුණා. මට ඒක ෂොක් එකක් ඇති වුණා. මගේ ඇඟද ගැස්සුණු බව මට වැටහුණා. ඒක මගේ හිත වෙනස් වුණා. මට ඒ වෙනස් වුණු හිත ගැන අවබෝධයක් නැත. මම භාවනාවට ආධුනිකයෙකි. නමුත් මා හුස්ම ඉහළ පහළ බැලීමට සමහර අවස්ථාවලදී උත්සාහ කර ඇත. ඒ මාගේ ජීවිතේ ක්‍රමානුකූලව කුලක භාවනාව පුරුදු කර පළමු අවස්ථාව. මේ මාගේ ජීවිතේ. මේ හදිසි සිදුවීම පිළිබඳ සංකේතයක් ඇත. මට භාවනාව පිළිබඳව කැමැත්තක් පවතී. මගේ ඉදිරි ගමනට ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙසක් පතමි. ඔබ වහන්සේ දකින්න සහ බණ කඩයක් ඇසෙන හැම මොහොතකම ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් අවබෝධ වේවායි පතමි. මම මේක ඇත්තටම දීලා තියෙන ක්‍රමයේ හැටියට බලනකොට වෙනස් වීම එක එකට මාරු වෙන එක පිළිබඳ හොඳ අවදි මනසක් තියෙනවා. ඔය තාමත් එක පැලක් කඩාන වැටෙනවා, ඇදගෙන වැටෙනවා වගේ කියනකොට මොකද්ද චකිතයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ චකිතය එවන තැසි වෙච්ච අනිශ්චිතතාවයේ බය භවනා ආරම්භ කරගත්තොත් ඒක මේ ගමන යන්න බාධා කරපු පිටියක් බැඳා වගේ නෙවෙයි. මේ ගමන ඉස්සරහට යන්න හම්බෙච්ච තවත් සුභාශිංසනයක් කරගත්තොත් එහෙම නැත්නම් රිස්ක් ලවි වෙන ඕනේ බාධාවකට වුණ දෙන ප්‍රමාණය යනවනම් ශ්‍රද්ධාව වැඩි. ඒ වගේ අනිශ්චිතතාවය මතුවෙන්න මතුවෙන්න පළවෙනි තරේ එකට බය වෙන එක ස්වභාවිකයි. නමුත් අනිත් දවසේ ඒකට ලෑස්තිලා ගියොත් ඇත්තට එන්නේ නැහැ එකක්. ආවත් එතකොට අපේ ශ්‍රද්ධාවේ වල ප්‍රසාද ශ්‍රද්ධාව කියන අමූලික ශ්‍රද්ධාව කියන එක ඕකප්පන ශ්‍රද්ධාව බවට නැගිනවා. ඒක තමන් තුළින්ම ඇති වෙනවා විශ්වසනීයත්වයට චිත්ත ශක්තිය කියලා කියනවා. අධිෂ්ඨාන ශක්තිය කියනවා. මොනවාදයක් අපම් බය වෙන එක හැටි තමයි. හැබැයි ඒකෙන් සටන් පාවා දෙන්නේ නැවත බලනවා. එතකොට එන්නේ එන්නේ එන්නේ තමන්ගේ ඉවසීමේ ශක්තිය වැඩිවීමක් වෙනවා. හැබැයි ඊගා පරියන්කේ ඒක බලාපොරොත්තු වෙන්න එපා. ඒකට කියන දෙන්නේ මේ වගේ දෙයකට සූදානම් මනසකින් යනකොට තමන්ගේ ඇතුලේ තියෙන වික්ත බව ප්‍රතිබල බව දැරීමේ ශක්තිය වැඩෙනවා. ඒක තමයි අපි මේ ලදලද චිත්තක්ෂණේ කරන්නේ. අපි මේ කලක් කරදර බලාපොරොත්තු වෙනවා කියන එක නෙවෙයි. වෙන ඕනෙම කරදරයකට සතිය පුරුදු කරන ලද සතිය ඕනෙම කරදරයක් විනිවිදින්න පුළුවන්. ඒ නිසා ඒකට අවශ්‍ය එකම උපකරණය තියෙන්නේ අනිත් දවසේ සූදානම් මනසින් යන්න ලෑස්තිලා යන්න. ඒක තමයි අපි මේ මෙතෙක්ල් පුරුදු කරපු නැති කරපු නැති දෙල්ලම විනෝදාංශේ කරන්න කරන්න කරන්න පුදුම උනන්දු වීමක් හිතේ ඇති වෙනවා. මම කියන්නේ ඔබ කරන්න කරන්න තිරියම් වෙනවා කියලා. එන්නේ එන්නේ එන්නේ අර තල තුනා බය ගතිය වෙනුවට ළමා ගතිය මේකට මුණ දීමේ ශක්තිය ඇතිලා එනවා. ඒක සාධාරණ දාවත්තක් ලැබිලා තියෙන කියලා අපි යනවා ඊගා ප්‍රශ්නයට. අර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව. මෙවර රිට්‍රීට් සක්මන් භාවනාවේදී සිතිවිලි අනුභව දැනුණා. කාහා කිකේ සක්මන් කරන විට විමස පොළවේ රතිහි පොළවේ රංගතිය සීතල උණුසුම් වෙනස්කම් යටිපතුලට දැනෙනවා. දැනෙන ආකාරය ගැන අවධානයෙන් සම්මන් කරලා කිසිවක් මෙහි කරේ නැහැ. ඉතින් ඇතැම් වෙලාවට සීතල පොළව සැප වේදනාවක් උණුසුම් පොළව දුක් වේදනාවක් ඇති කළා. තාක් වේදනාවක් වලදී මෙහි අනිත් පැත්ත. එනම් උණුසුම් පොළව සැප වේදනාවක් ඇති කළා. සැප වේදනාවකදී මනාපයක් හා දුක් වේදනාවකදී අමනාපයක් ඇති වුණා. සිතිවිලි ආකාර අගෝචර භූමියේ සිටින බව සිහිදී යන සම්මතට ආවා. රූපේක්ෂව සංවේගක ඇලීමක් හෝ ගැටීමක් ඇති වූ විට උඩි මේ අවස්ථාව දෙස බලන විට ඇලීම ඇති වූ දෙය පිටට ඇති දෙයක් බව ඇලීම මාතුල ඇති සිතිවිල්ලක් බව දැනගත්තා. ඇලීම නම් චිත්ත ස්වභාවයේ වෙකර ඒ කෙටිම අවධානය යොමු කළා. එවිට මා ගනුදෙනුවක් ඇත්තේ අර පිටට ඇති වස්තුව තුළ නොව මේ ඇතුළත ඇති සිතිවිල්ල සංග බව පෙන්නා. එවිට ඇලීම ගැටීම අනුවීමට පහසුයි. ආහාර ගැනීමට පළමු දැස් වසාගෙන ආහාරට පානයට සමගි සිත යොමු කළා. ආනාපානයට සිත යොමු කළා. ආශ්වාසයේ සමග සුවඳ තකින් දැනෙන බවද ප්‍රශ්වාසයේ සුවඳ අනුවෙන් නමුත් දැනෙන බවද බවට සතිමත් වුණා. ආහාර අපන විට දැස් තියාගෙන තියාගත් විට මුඛ කුහරේ දිශාවෙහි සංවේදනා වැඩිපුර දැනුණා. ගන්න හිතෙන ආකාරයට කෙල පිටින් පිට එකතු වී හපයක් බවට පත් වී කොටස් වශයෙන් දීන ආකාරය දැකගත්තා. දිවට ආහාරයේ කඩගතිය ආදී ස්පර්ශයට සීතල උණුසුමද රක්තයද වෙන වෙනම දැනෙන ආකාරය බැලුවා. පඨවි ආදී ස්පර්ශය ආහාර දිවේ දිගේ වදින විට දිවට දැනෙන අතර රස දැනෙන මුඛයේ දැනෙන විස්තර අනුන් දෙන්න බව වැටුණා. දැන් වතාවින හැම ගණනාවිට මා රස බලන්නේ බවට පත් වී ඇති බව අත්තා ඇති දේශනා අනුව සිහි වුණා. ඉරියාසක සංහිවදී සත්‍ය දිහි යන බව දැනෙන දැනෙනවා. ඉදිරි දියුණුවට උපදෙස් බලාපොරොත්තු වෙමි දෙවන් තරණයි. ඔම්මිකර ඉරියාපත සංදිස්ථානේ තමයි ගොඩක් කරලා අපේ පෞරුෂත්වයේ තියෙන අඩුපාඩුකම් මතුවෙන්නේ. ඒ හරියට රිලේ රේස් එකකදී බැට් එක ගෙනලා අනිත් එකට දෙනකොට එතන තමයි මේ කඩ දිවීමේ දක්ෂතාව. ඒක නිසාමයි මේ තනියම දුවනට වැඩිය ඒ කඩින් කඩ දිවීමනේ දක්ෂකම තියෙන දුවගෙන ඇවිල්ලා බැට් නැතුව බැට් එක පාස් කරන එක. ඒක තමයි ඉරියාපත සංදීදී සිද්ධ වෙන්නේ. අපි ඉඳගෙන ඉඳලා නැගිටිනකොට වතුර දහක් කරලා කලිය බින්දා වගේ භාවනා ඉවරයි. එමුනේ නැගිටිනකොට SMS දානවා නම් slowly mindfully silently බලන්න පුළුවන් නැගෙන්නට හැලහැප්පීමක් වෙනවා සතිය නමුත් කැඩෙන්න ඕන කමක් නැහැ ඊට පස්සේ ඇවිදිනකොට වමෙන් දකුණට මාරු වෙනකොට අනිවාර්ය අභියෝගයක් තියෙනවා අර ආනවාහන වගේ එක තැනක නැහැ මේ වමේ තිබ්බ සතිය ඊගාට දකුණට යනවා ඉතින් හැරෙනකොට ඊටත් වැඩි අභියෝගයක් ඒ නිසා සක්මන් භාවනාව ඉරියාපත සංදි පිළිබඳව හොඳ අභ්‍යාස පාඨමාලාවක් දෙනවා සාමාන්‍යයෙන් කියනවා වාහන අනතුරු ගොඩක් තියෙන්නේ හන්දි වල කියලා. කෙලින් පාර යනකොට අනතුරු නැහැ. ඒ නිසා අපි ඉරියාපත සංදි වල තමයි අපි ගොඩක් කෙලෙස් උපදවගන්නේ. ඒ නිසා ඉස්සලා ඉරියාපතේ කෙලෙස් උපදවලා සමා වෙන සත්‍ය උපදවලා ඊට පස්සේ දැන් ඉරියාපත සංදියකට එනකොට ඒකට සූදානම් මනසින් යන එක තමයි යෝගාවචරය කියන්නේ. ඒ නිසා අපි ඉරියාපත මාරු වෙනකොට සතිය කැඩෙනම කියන අවස්ථාවක් ගන්න නරකයි. සතිය විවිධාංගීකරණය කරන්න පුළුවන් ස්ථානයක් ඒකට බුදුරජාණන් වහන්සේ දාලා තියෙන වචනේ සම්පජඤ්ඤය කියලා. අපි සාමාන්‍ය සම්පජඤ්ඤය කියන්නේ නුවණට ගන්නේ සතියේ සම්පජඤ්ඤයට යන්නේ හතර ඉරියව්වට අහුවෙන්නේ නැති අනෙකුත් පුංචි පුංචි ඉරියව්වලදී අත නමනකොට අත දිගානකොට ඉස්සරහා බලනකොට පැත්ත බලනකොට ඉදිරියට යනකොට පස්ස බලනකොට ආදි වශයෙන් ඒ කියන්නේ සම්පජඤ්ඤ පබ්බේ කියලා. ඉරියාපත සංදිස්ථානයකදී ඒ සම්දිස්ථානයේ සම්පූර්ණයෙන්ම සතියට යට කරගන්නේ. ඒකෙන් තමයි බලාන ඉන්න කෙනාට තේරෙනවා මෙයා මේ කඩින් කඩිහරේ නෙවෙයි හොයන්නේ කරන වැඩේ සතිය හැලෙන්නේ නැති වෙන්නේ. උපමාවට කියනවා නම් සම්පූර්ණ කටමැට්ටම් පිළිච්ච කෙල්පිච්ච කලයක් විශාල කානිවල් එකක් කරා ගෙනිනවා. නගර සෝබිනියක් ඇවිල්ලා ජනපද කල්යනායක් ඇවිල්ලා සංගීතයේ දෙමින් නටමින් වයමින් සින්දු කියනවා. ඒතකොට රසලෝලි පිටිය පුරා නටරෝ. අන්න ඕක හරහා යන්න කියන රජුරෝ තෙල් කලයක් ඔළුවේ තියාගෙන කඳුලක් හරි හැලුනොත් පිටිපස්සෙන් යනවා ගහලයක් බෙල්ල ගහලා. ඉතින් අර මිනිස්සු ඔක්කොම නටද්දී Taman අර තෙල් කලේ අරගෙන යන්න වගේ පුරුදු කරන්න කියන මේ ලෝකයා කිසිම හැඟීමක් නැතුව කටයුතු කරද්දී Tamange සති ධාරාව කැඩෙන්නේ නැතුව තෙල් කලේ හැලෙන්නේ නැතුව ඉදියා ඉදියාපතේ පවත්වනවා කියලා කියාට පස්සේ ඒක හොඳට තේරෙන්න පටන් අර ගන්නවා. එහෙම මේ ඉන්ද්‍රිය භාවනාවක් ඇතු යන කෙනාට ගමන කියලා ආවයි කියලා කෙලෙස් එකතු කරගෙන ඉන්න ඕන ගමක් නැහැ. එහෙම නැත්නම් දකින දකින කෙලෙසන් ගහගෙන ඉන්නේ. අන්තිේ කැම කන වෙලාවේදී ඒ කටෙන් මේ එකන් කම උපහාසයට කියනවා රූපයක් බලන්න අත් දෙකක් තියෙනවා. ගඳක් බලන්න නාසුඩු දෙකක් තියෙනවා. කටයුත්තක් කරන්න අත් දෙකක් තියෙනවා. ශබ්දයක් අහන්න කන් දෙකක් තියෙනවා. කණ්ඩායි කතා කරන්න දෙකටම එක කටයි තියෙන්නේ. ඒකෙන් තමයි වැඩියෙන් කෙලෙස් උපදවන්නේ. කෑම කන කොටත් කතාව. එක්ක හිතේ කතාව. ඉතින් ඒක නිසා ඒකෙන් ඒ කතාවයි කතා කටයි කෑමයි දෙකම කරන එකම සතත් මනුස්සය විතරයි. වැඩිම හරියක් මිනිස්සු අපායට යන්නේ වචී දුස්චරිතවලින්. ඒ නිසා කෑම කනකොට ඒකට අවධානය යොමු කරනවා නම් දැන් අපි කතාවට අවශ්‍ය නම් කෑමක් දෙන එක තමයි කරන්නේ. දින රැක් දීපු ගමන් එදාට කතාව පවත්වන්න පුළුවන්. ඒකට මලක් කියනවා කිස් මිනිසුම් කුස්පුර වෙන බුදුන් මේස සරසන්නට මාපිපුණේ නැත මේ දෙරණි. මේ බුබ්බඩියෝ කැම ටිකක් වට කරගෙන ඊක කන ගමන් කයිවාරු කෙලින තැනක ඒ මේෂේ සරසන්න නෙවෙයි මං ආවේ. රට වෙනුවෙන් සටනට වැඩදී දුන් රණවිරුවකගේ අවසන් ගමනට යන මහ ජනතා පාදු විල්ලේ සැලී වෙලි සනසීමේ යන්නේ මේ මලක පැතු. අද මේ කරගෙන තියෙන විකාරේ අර අප්‍රිකාවගේ රටවල මිනිසුන්ට වතුර රැතුව කණ්ඩ නැතුව වේලෙනවා. මේ යක්කු බාල්ලන්ට. කැමොලින් 40ක් පාවිච්චි කරන ඇල්කොහොල් නදන. අර ඇතේ බට්ටට ඇහුල ගන්න තුන මිනිස්සින්දදී මේ යකෝ මේකෙන් බියර් හදාගෙන ඇල්කොහොල් හදාගෙන ඒක කකා බිබි මේ ලෝක සාමය ගැන කතා කරනවා. ලෝකයට කැම නැති ගැන කතා කරනවා. ඉතින් මේ වගේ ජෝක්ස් නොදකින් නොපතන් නොදෝමකින් කියලා බත් එක්ක අනුර අපේ අම්මා කියලා තියෙන්නේ කල්පනා කරන්න කියලා කියනවා හාල්ලට යාපු ගමන. කොවිය කියලා කුඹරහාලා දෙයියහාලා මඩ කරලා හාල්ලට හිටෝලා ඕකේ පැලයක් උඩට ඇවිල්ලා මලක් පිපිලා ඇටයක් හැදිලා ඕක කපලා කමතර ගෙනියලා හරකය කුරේක අහුවෙලා ගැලවිලා පෑහිලා මොල් මොල් ගහට අහු වෙලා කෙටිලා දිවින්සරේට අහු වෙලා පෑහිලා ඊට පස්සේ බත් තැම්බිලා යනකම් හාල්ලට කරබන ඉන්නවලු. උගුරෙන් පල්ලයට යනකොට අපෝයි කියලා කියනවා. එක ඇටයක් විසි කරන්න එපා කියලා එක හාල් බත්තටයක් විසි කරන්න එපා. ආපු ගමන මතක් කරන්න කියනවා. ඒසං කැම කන තන්දි බුදු දනසේ සතන් කළ තිනවා මේ ශරීරේ තණ්හාව නිසා ඇති වෙනවා, මහාන නිසා ඇති වෙනවා, ආහාර නිසා ඇති වෙනවා, කාම නිසා, මෛතුන සේවන නිසා ඇති වෙනවා කියනවා. ඒකෙදි කියලා තියෙනවා ආහාරං නිසාය ආහාරම් පජහත කියලා ආහාරයෙන්ම ආහාර පිළිබඳව ආහාරයෙන් අතහැරීමේ ක්‍රමය කියලා දීලා තියෙන එකම ශාස්ත්‍රවාංශි බුදුහාමුදුර විතරයි. පිට පිට ගානේ මෙනෙහි කර කර මෙනෙහි කර කර අඳන්නේ කියනවා. ඒ නිසා බමුණු බත් කනවා දැකලා අශෝක රජුරන්ට එපා වුණා බමුණාලු. නික්‍රෝධ සාමණේරයන් වළඳනවා දැකලා බුද්ධ ආගමට හැපුවා. කෑම කන එක බලන්න ඉඳලා ඒ බලන්න ඉඳකොට තියෙන ඒකේ බුද්ධ ඥානසිකේ ශික්ෂාපද 15ක් තියෙනවා බත් කෑම පිළිබඳ. සාමණේරුරුන්ට ওই මහා ලොකු බණ උගන්වන්නේ නැහැ යුරාදිනට උගන්වනවා. කෑම ටික කන හැටි උගන්වනවා බණ කියන හැටි උගන්වනවා. ඒකල තමයි පාට ගන්න. ඉතින් ඒක භාවනා කරනකොට අපි අනුන් දෙන කෑමක් කන්නේ ඒකත් රාත්‍රී කෑම නැතුව ගන්න ටිකේදී ඒක ප්‍රයෝජන ගන්නවා නම් ඒක විශාල දෙන්නටත් පිනක් ගන්නටත් පිනක් වර්ධන හැටි ආකාරයත් ඒ අන්‍ය තීර්ථක ඇත්තෝ ඇවිල්ලා බුදුචානන්සේ වර්ධනකොට බලහන් ඉන්නවා කොච්චරක් ඒ දාන ගන්න එක සත්‍ය පිටරන්න උදව් කරනවා කියලා ඉතින් ඒක ඒක කොච්චර අමාරුද කියනවනම් ඒක බුදු ගුණයකට වැටලා තියෙන්නේ ආහාරේ ප්‍රමාණය ගැන වැළඳීම කිසිම කෙනෙකුට මේ ලෝකේ තේරෙන්නේ නැහැ ඒ නිසා ලිලි දිසිල්ලා ප්‍රොෆෙසර් පොතක් කියලා කියනවා දිවෙන් සිය දිනසා ගැනීම කියලා එකම එකෙකුටවත් මේ ලෝකේ කන්න ඕන ප්‍රමාණය තේරෙන්නේ නැහැ ඒක තේරෙන්නේ බුදුහාමුදුරනේ විතරයි ආහාරයේ මත්ඤ්‍යතාවය කියන එක පසළොස්චන්න ගුණ වලින් එකක් අද තියෙන ලෙඩ රෝග සියල්ලටම හේතුව ආහාර වැඩිපුර ගැනීම. මේ වගේ රටවල ඉන්න පිසාච ප්‍රේතයන් ඒක තියෙන්නේ. අප්‍රිකාවට තියෙන්නේ නැතිකම. ඉතින් ගන්න පිට පිට පාග මතක තියාගෙන මේ බත්තටේ ගෙනල්ලා මගේ කටට ගේන්න කී දෙනෙක් කරගහගෙන ඉන්නවාද කියලා. કોઈ නිසන්වනේ තියෙන ෆොටෝ එකක් අඳපු එකක් විචිතුරක් ප්‍රශ්නමක් අඳක් උඩට නැගලා භාවනා කරනවා එක්ක නිවන නැත්තම් මැරෙන්න කියලා ඊට මීට වැඩි හොඳට ඥානන්ද සාංශ කියනවා ආහමුරුගෙන කට අරගෙන ඉන්න ලොකු පුටු එකක් අඳින්න කියලා 15ක් 20ක් විතර බත්ත්‍යයක් අරගෙන ඇවිල්ලා තල්ලු කරලා කටට දාන්න නැති ආහමුරුන් කට අරගෙන ඉන්නවා කන්දක් කොට වෙලා කට්ටිය කැල්ල වත්තටයක් අර කටට දාන රූපය අඳින්න කියලා. ඕක තමයි දාන කියන්නේ. මේ මනුස්සයෙක් එතෙන්ද ගේනකම් ඒකට යොදන ශ්‍රමේ එනිසා මුදුවට ඒක පිළිබඳව කතා වැඩ කරන්න පටන් අරගත්තොත් එහෙම නැතුව කතා කරකවත් කරනකොට අපි කොච්චර අකුසල කරගන්නවද? ඒ වෙනුවට ගන්න ගන්න පිට පාස නිස්සද්දව තමන්ගේ ආහාර ටික ගන්නවනම් ඒක පුළුවන් තරම් දියර වෙනකම්ම හපන්න කියනවා. ඒකල බොණ්ඩ කියලා කියනවා. එතකොට ආහාර දෙවීම ප්‍රශ්නක් එන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේ තමන්ගේ පැත්තට මේ අවධානය යොමු වෙන්නේ යෝගාවචරෙක් භික්ෂුන් වහන්සේ නමක් මිස අනිත ඔක්කොම මේ වෙලාවේ මේ සංഭാෂණ කරනවා. බර්ත් පාටිස් දානවා. ඩිනර් එකට යනවා. කෑම යාචුලින් ලෝක විකාර වැඩ ගොඩක් කරනවා. ඒ මොකද ඒ බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා රාත්‍රි කෑම තමයි වැඩියෙන්ම කාම දනවන දෙය. වැඩියෙන් කාලා කාම සේවනයේ යන්නයි මේ හැන්දෑවේ කැම තියාගෙන සෙන්සාර මුද්‍රණයේ සංඝයාට කියලා තියෙනවා රැට කැම ගන්නත් එපා. ඒ ගැන සංග්‍රහ පවත්තන්න යන්නත් එපා. 12න් පස්සේ කැම ගන්න එපා. එතකොට අර කාමෝද්දීපනේ අඩු වෙනවා. ඒක නිසා ගියද්දෝ නිවන් ඕනේ රැට කන්න කාණ්ඩයි ඕනේ. දීකම කියන්නේ රැට කන්න තියෙන ආසාව කියලා විතරයි මම කියන්නේ. වෙන මොකක්වත් නැහැ. ඔයගොල්ලෝ ගාව තියෙන අනෙක් ගුණ සියල්ලම ප්‍රශංසනීයයි. මේ රැයට කන්න තියෙන ආසාව නිසා විඳවන විඳවිල්ල ගැනකොට sorry.com www.sorry.com හිතන්නවත් බැහැ. මට ඔක තමයි තිබුණේ එකම ප්‍රශ්නේ පැවිදි වෙන්න. ඒ නිසා මාස අවුරුදු 9ක් ට්‍රේන් කරා. ඇර ටික ටික කහලා නුකා ඉඳලා ඒක මොකද කෑව දවසට වේල් පහක් කාපු එකක් මම. ඇන්දවල ඉස්කෝලේ තිබ්බේ. ඉස්කෝලෙන් ඉස්සෙල්ලා උදේ කාලේ 11ටක් කනවා. ඉස්කෝලේ ගිහලා ආපුවම 5ටක් කනවා. ඊට පස්සේ රැටක් කනවා. ඒකත් මේ බත් එක ගත්තාම මූණ පේන්නේ නැහැ එහා පැත්තේ ඉන්න මිනිහා. ඒ තරම් කන්නෝ කැමදාස කියලා මට කිව්වේ ගාස්. ඒකලියලා මේ රැට නොකා ඉන්නවා කිව්වහම මේක විශාල අභ්‍යාසයක්. මං කියන අභ්‍යාසයක් තමයි කියලා. ඉතින් ඒක නිසා ඒකෙදී සත්‍යමත් වෙන්න පටන් අරගත්තොත් තේරෙනවා මේක නොදැනගත් සංසාරයක් වඩනවා හරියට දැනගත්තොත් ආහාරන් නිසාම ආහාර නිසාම ආහාරය අතාරින්න පුළුවන් ක්‍රමයක් තියෙන හැබැයි ඒක කරගන්න බැරි කියලා පශ්චාත්තාප වෙන්න එපා ඒක බුදු ගුණයක් හැමදාම පුරුදු කරන්න පුරුදු කෙරුවොත් විතරක් හරියට Tamanට අවශ්‍ය කරන ආහාර මාත්‍රාව මෙච්චරයි කන්න ඕන කියන එක තේරෙනවා අද කවදාකවත් කාටවත් තේරෙන්නේ නැහැ කියන අපිට හැදෙන හැම ලෙඩක්ම ආහාරයේ ප්‍රශ්නයක් මොකද ලෙඩේ බඩේ ලෙඩේ කවුද වේදා රටේ වේදා කන්න දන්නේ නැහැ ඒක නිසා නායක ඒ වැරදි දේ කහපු එක ඒ ලෙඩේ කොච්චර තිබ්බත් ඒකමයි කන්නේ මොන විදිහකට තරකන්නේ ඉතින් අපි කුඩු ගන්නවට බයිනවා බොනවට බයිනවා ගෑනු පස්සේ යනවට බයිනවා සූදු කින්නවට බයිනවා ඒව ඒව මුල්ලේ හැම එකලකම තියෙන ඇබ්බැහිය තමයි කෑම ගන්න දන්න එක කනගාටු වෙන්න එපා හොඳට මතක තියාගන්න ඒක හැදිච්ච දවසේ අපේ තියෙන ඔක්කොම ලෙඩ රෝග ඔක්කොම තනිය පේනවා ඉතින් ඒක දක්වම බුදුහාමුදුර අපිට අමාමෑණී බුදු පියාණන් වහන්සේ නමක් අම්මා අප්පා අපිට කියලා දෙන්නේ නැති දේවල් පවා අපිට හිමීට කියලා දෙනවා නිසා මේ වැඩ පිළිවෙල දිගට කරගෙන යන්න කරගෙන යනකොට මේ දැන් පටන් ගත්ත විතරයි කියලා තේරෙයි. තව කොච්චරක් මේ එක එක විෂයක් දිගේ අපිට ඉගෙන ගන්න තියෙනවද? ගරු ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක් නොවෙමි. පරයන්ක ආනාපානයේ සංසිඳීම ඉතාම ඉක්මනින් සිදුවේ. මේ අවස්ථාවේදී ශරීරයේ ඇතිවන කම්පන චංචල වලට අවධානය යොමු කළ යුතුද නැතිනම් අනිමිත් අවස්ථාව මෙසේ කරමින් ඒ සංකන චක්‍රයේ ඉරෝ කර යුතුද? ප්‍රශ්න දෙක අනිමිත් අවස්ථාව සමාධි නාම රූප පරිච්ඡේද අවස්ථාවක්ද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. මේකේ කියන ඒ නිශ්චල අවස්ථාව අල්ලාගත්තේ නැති කෙනෙක් ලියපු කතාවක්. මොකද මේ විදිහට අරමුණු නැති ඒ නිශ්චල අවස්ථාවට මේ ප්‍රශ්න එකක්වත් වෙන්නේ නැහැ. ඒකට ආදර්ශ මම අරක බලනද මේක බලනද කියලා දෙයක් ඇත්තේ නැහැ. එහෙම නැත්නම් මේක නාම රූප පරිච්ඡේද ඥානෙට මොකක්වත් අහන්න ප්‍රශ්නයක් නැහැ. ඒක අනිවාර්යෙන් භාවනාවට ලැබිච්ච ආධින්තනය. ඒ නැත්නම් මහ විශාල ට්‍රැෆික් ජෑම් එකකට ආපු මිනිස්සේ ඒක පාරට ට්‍රැෆික් ජෑම් එක නැතුව පාර හම්බුණා වගේ. ඒ වෙලාවේදී වටපිට බලලා මොකද ට්‍රැෆික් ජෑම් නැති කියලා අහන්න දෙයක් නැහැ නේ. ගමන කරගන්න එක නේ තියෙන්නේ. ওই ප්‍රශ්න දෙකම ඒ ඔය කියන විවේකයේ හරි හැටියට බුද්ධි විඳුන නැති කෙනෙක් නැත්තම් ඒකක් හිතාගත්ත කෙනෙක් කියලා මට හිතෙනවා. හැබැයි යම් ප්‍රමාණයකට ගිහිල්ලා තියෙනවා. ඒ විවේකයේ ලැබුණා නම් ඒ විවේකයේ තියේදී ආය කම්පන චංචල බලන්න ඕනද කියලා ප්‍රශ්නයක් ඇහෙන්නේ ඉඩක් නැහැ. එහෙමනම් එහෙමනම් විවේකේ වෙන්න බෑ. ඊට පස්සේ මේක නාම රූප පරිච්ඡේදයන් කියලා අහන්න තරම් මේ විවේකයට කොනහන්නවත් ඉන්නේ නැහැ. විවේකයට ආවට පස්සේ අපිට තියෙන විවේක වෙන එකයි. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ විවේකයේ ගන්න යන්නත් එපා. ඉබේම එන්න අරින්න. ආවට පස්සේ ඒකට එළඹ වාසය කරන්න. ඒක සමාදම් වෙන්න ප්‍රශ්න කරන්න එපා. ඕනම කෙනෙක් ප්‍රශ්න කරනවා කියලා කියන්නේ කෙනහිල්ලක් කියලා මතක තියාගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරියන්කේදී ආනාපාන සති භාවනාව කරන විට හුස්ම ගැන නොදැනෙන මට්ටමට පත්ව ඇත. අවකාශයේ පරිමාණයට දිස්විය. මේ පොඩි සුදු වලාකුළුෙන් කුඩා කැටි මතුව පෙනෙන. ඒක ફોકસ කර විට ඉතා කුඩා විදිපි ඉතා වේගයෙන් ඇකිලී නැති යනවා පෙනෙන. ඊට පසු විදිය විට රූප සංඥා පැමිණියා. ඒවා සියල්ල විදි කුඩා පැවති බවට පස්සේ නැති යයි. මේ දිගින් දිගටම පැවතින. මම නැවත කායක අවධානය යොමු කරන හැම සෑම කුඩා අංශු ඇතිවී නැතිවී යයි. මෙලෙස බලන් සිටිද්දී කකුලේ ජීව වේදනාවක් දැනි ඒ දෙසට ફોકસ කළෙමි. එවිට ඇතිවී නැති යන අංශ සංඥාව එතනද ප්‍රකට විය. එවිට වේදනාව නැති වී මෙම ධර්මතාවයේ පහදා දෙන ලෙස කාර්යිකව ඉලා සිටියි. ඒ ඇතිවෙන නැති වෙන දේ තමයි වෙලක අපි රූප කියලා ගණන් ගන්නවා. වරක වේදනා කියලා ගණන් ගන්නවා. වරක සංඥා කියලා ගණන් ගන්නවා. වරක සංස්කාර කියලා ගණන් ගන්නවා. වරක විඥාන කියලා ගණන් ගන්නවා. ඒ ඇතිවීම නැතිවීම ස්වභාවය තාම ඔය එක දක්වාපත් වෙලා නැහැ. රූප වේදනා සංඥා සංකාර කියන පත්‍රය නැහැ. පත් වෙච්ච ගමන් කෙලෙස් වලට ඉදෙනවා. ඒක නිසා මේ පත් වෙන්නේ ඉස්සලා ප්‍රාග් අවදී ප්‍රාථමික අවදී කලල අවදී තියාගන්න බෑ. ඒක ඕනනම් ඒ කම්ප ඇති වී නැති වෙන ගතිය රූප කියන්න ඕන රූප තමයි. ඒක වේදනාවක් කියන්න වේදනාව තමයි. සංඥා කියෝ සංඥා තමයි. සංස්කාර විඥාන. මේවා වර්ගීකරණය වෙන්න වෙන්න විවිධාංගීකරණය වෙන්න වෙන්න කෙලෙස් බරයි. මූලික தත්ත්වයට යන්න යන්න නික්ලේශී. ඒක නිසා අඩියට හිතේ අඩියට බහිනවා කියලා නැත්නම් හරියට මධ්‍යස්ථයට යනකොට පිවිතුරු මනසට යනකොට එක එක අතුපතර විහිදලා හැදිලා තියෙන හැමදේම අන්තිමට ඇවිල්ලා තියෙන්නේ එකම ප්‍රභවයකින් ඒකට ශක්තිය කියනවාද, ජාවය කියනවාද, බලය කියනවාද මොකක් කිව්වත් උනම් භවය කියන නම දාන්න පුළුවන්. අපි ඔකට නංවනන් දැම්ම වෙලාව කියලා අපි ඉතින් කතන්දර ගොතනවා. ඒ නිසා නංවනන් දාන එක මේ කබර ගෝයා තල ගෝයා කරගන්නවා කණ්ඩෝනවට කියලා හිතාගන්න. ඒකට නම් වනන් දාන්න නැතුව දැන් නමකින් කෙලසන් නැතුව කියන්න අරින්ද එතකොට ඊටත් වැඩිය ප්‍රාග්ගවදයට යනවා. ඒතර පේනවා ඊ ඇති වෙන්නේ නැතින ස්වරූපේ මට අයිතිත් නැහැ. ඒ ඇති වෙන්නේ නැතින ස්වරූපෙට මේ මම සහ මම නෙවෙයි කියන සීමාවක් නැහැ. මේ ඇති වෙන්නේ නැති වෙන ස්වරූපෙට නමකුත් නැහැ. මේකට නමක් දාපු ගමන් සීමාවක් දාගත්ත ගමන් මේක රූපයක් කියලා හිතපු ගමන් එතන ඉඳලා ප්‍රශ්නයි. ඉතින් සියලු ප්‍රශ්න තමයි විසින් ඇති කරගන්න දේවල් ඒක නිසා අපි කරන්නේ ආපස්සට යන්නේ. ඒක දකින්නට ඒකත් එක නාජ්ජෝසති නාජ්ජෝසති ඉති නාභි වදති නාභි නන්දති. ඒක අභිනන්දනය කරන්න තිබුණට රිංග ගන්න යන්නත් එපා නම්මන දෙන්න යන්නත් එපා. ඒ ප්‍රාග් අවදීම නික්ලේශී අවදීම එහෙම නැත්නම් අප්‍රමාද අවදීම හට ගන්න අවදීම තියලා ගත්තොත් කාටවත් අයිති දෙයක් නෙවෙයි. ඒක මගේත් නෙවෙයි. ඒක මගේ කරගෙන මේක රූපයක් කියලා හිතාගෙන මේ රූපේ මාන්නේ සටහන් ආකාර වලට දාගෙන මනාපමනාව දාලා ගොඩාක් ගියාට පස්සම කෙලෙස් ඇති වෙනවා. ඒ නිසා පුළුවන් තරම් නික්ලේශී ඒ ආරම්භක අවදියේ අප්‍රමාද අවදියේ පවත්වාගෙන යන්න නම් යෝගාචරය දැනගන්න ඕනේ මේ අප්‍රමාද අවදියේ තියෙන මටයි කි නැති ගතිය නිසා මට මොකක්ද ඒකේ කෙනහිල්ලක් වෙන නිසා මේක මගේ කරගන්න. මේ කරගත්ත වෙලාව ඉඳලා ආට නයිට් 1000 දාගත්තා වගේ ඉතින් කරනවා කරනවා කියලා නටනවා. එචෝ ගොඩක් භාවනා කරන්න ඕනේ. ඒ ඇචීවෙන නැචීන් තත්ත්වයට ආවට පස්සේ ඒකට නම් දෙන්න යන්න එපා. මගේ කියා ගන්න එපා. ඒක දිහා බලාගෙන ඉන්න මේකත් ඉස්සල මට්ටම කොහොමද තියෙන්නද කියලා. මේකේ තවත් මුල. එතන යෝනිසමස්කාරය කියලා කියන්නේ. එන්නේ එන්න තත්ත්ව බලන්න ගියොත් පැටලෙනවා. මූලික අවස්ථාවට ගියොත් ඒකට මුලට ඇදිනවා ඒක මූලය ප්‍රතිකර්ෂණය කියලා විනේදී කියන යෝනිසමංසකාරය කියලා ධර්මයේදී කියන මුලට ඇදීමේ දක්ෂතාවය තමයි අපි මෙතෙන්ට ගොඩක් වැඩ ඉවරයි. නමුත් එළියට එන පැත්ත බලන්න එපා. ඒ ඒ මාර්ගයේ දිගේම ඇතුළට යන පැත්ත තමයි ඉන්සයිට් කියලා කියන්නේ. විපස්සනා කරනවායි කියලා කියන්නේ. අනුපස්සනා කරනවායි කියන්නේ. මෙලියට එන්නේ ප්‍රමයි. ඇතුළට යන්නේ යන අප්‍රමාද. ඒ නිසා දැන් ඔය ඉන්න සංදීත්සානේ ඉඳගෙන එළියට එනට කියන්නේ Saint Peter's point. Energy centrifugal කියලා. සෙන්ට් පීටර්ස් කියලා කියන්නේ ඇතුළට නැමෙන එක. යමක් හයියෙන් කරගෙනකොට ගුරුත්වාකර්ෂණ ගුරුත්වා ගුරුත්ව ආකර්ෂණ ගුරුත්ව අපවර්තන කියලා ශක්ති දෙකක් තියෙනවා. එළියට ඇදෙන එක තමයි කාමී කියන්නේ. ඇතුළට ඇදුනොත් හැම එකක්ම ඊටාම පිළිතුරුයි නංවනක් දෙන්නේ ඉස්සෙල්ලා. නංවන දීපු ගමන් ආය හොදලා ගන්න දෙයක් නැහැ. ඒ නිසා නාමකරණයට එන්නේ ඉස්සෙල්ලා බලන්න මේක කොහේඳලා දෙන්නේ. එහෙම නැත්නම් මේ මේකේ ප්‍රභවය මොකද්ද? මුල මොකද්ද කියලා හොඳට බලන්න හිතුවත් පේන එකට පුදුමාකාර ඉවසීමක් තියෙනවා. මොකද හිත ඉක්මනට බලන්නේ මේක නමක් දීලා රූප වේදනා සංඥා සංකාර බවට පත් කරගෙන ඊට පස්සේ පටලවා ගන්න හැන්නේ. අනිත් පැත්තට යන ක්‍රමයට යන්න හොඳ සංදිස්ථානකට ඇවිල්ලා තියෙන අදිස්ථාන පුරක යන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. ගරුතර ස්වාමීන් වහන්සේ මහා ආනාපානසති භාවනාව කරගෙන යන්නේදී උන්චිලාක උඩට යන්නාගේ දැනෙන අතර සමහර අවස්ථාවේදී කණාදීකට වතුර දැම්මාසේ දැනේ. මේ අවස්ථාවේදී එම සිද්ධියේ එම අවස්ථාවක මුහුණදී යුතුද කරුණාකර පැහැදිලි කර දෙන්න. පිළිවන් කරනවා. නැත්නම් ආනාපානෙ ඉන්න බව දන්නවනම් ඒකේ ඔක්කොම තියෙන කොටිම තියෙන මුළු ආනාපානෙ ඇතුළු මුළු ලෝකෙම තියෙනවා. ඒ නිසා මේ එක එක ගුණයක් අල්ලන්න යන්න එපා. ඒවා ඒ පේන හැටි ආනාපානෙ එක එක පැතිකඩ වලින් පේන හැටි. ඒ නිසා මේක දිහා බලාගෙන යමක් නොකර සිටීම තමයි අසංස්කාර කියලා කියන්නේ. මේකට මොනවා කරා සංස්කාර මොනවා කරත් කියලා සුපදිනවා. මේක මේ සිදුවෙන යාන්ත්‍රණය බලන තන්නේ කර හේතුඵල ධර්මිකෙ සිද්ධ වෙන්නේ මම යවතන හිටියත් නැතත් ඕක වෙනවා මම මෙතන දැක්කට නොදැක්කා වගේ දෙස බලාගෙන ඉන්නවා කිව්වහම නිකන් බකන් නිලාන ඉන්නවා කියන්නේ නිකන් බලාගෙන ඉන්නවා එච්චරයි අපිට බැරි මොනවා හරි කරන්න හිතෙනවා නිකන් ඉන්න බා කොහොම කොහොම හරි ගාපල්ලාබම් පෙසංජය ප්‍රතිසිල්ලක් කියනවා නිකන් නම් ඉන්න බෑ ඉතින් ඒකට තමයි ඔය ඉල්ලගෙන කන කෑමක් උතන තියෙන්නේ. ඇද්දගෙන නාන නෑමක් තියෙන්නේ. බෙදාගෙන කන පරිප්පුවක් තියෙන්නේ. දෙස බලාගෙන ඉන්න පුළුවන් නම් ගල්බමුණෙක් වාගේ. බොහොම ලේසි ගමන. විශේෂ මොතෙන්ද ගිය කෙනාට. අනික් කෙනා නෑ අරගෙන යන්නේ. අතන ගිය කෙනාට තේරෙනවා මේ ආනාපානෙත් හැම හැඩයක්ම හැම තලයක්ම හැම ආකාරයක්ම හැම දෙයක්ම තියෙනවා. ඒක දෙස බලාගෙන ඉන්න ඔක්කොම දකින්නකම්. එකක්වත් අල්ලන්න යන්න බෑ වල්ලනවා කියලා කියන්නේ එකක් අල්ලනවා කියන්නේ සමස්තය ප්‍රතික්ෂේප කරනවා කියන්නේ සමස්තය ප්‍රතික්ෂේප කරන්න බෑ choiceless awareness එක දාන්න evenly suspended attention එක දාන්න දාලා බලාගෙන ඉන්න නිකන් නොදැක්කා වගේ බලන්න ඉන්න පුළුවන් නම් එයා ඔක්කොම රංගන රංගලයට එකක් අල්ලපු ගමන් වෙන්නේ ඇල්ලීම නිසා අනිත් ඔක්කොම පසුබාන ඒ නිසා එක දවසට එකක් දැක්කත් ඇති නමුත් අනිත් දවසේ යනකොට බලන්න එයාට පිටිය දීලා නටන්න හරි විනිශ්චය කර විනිශ්චය කරන්න යන්න එපා. මම අරකට යන්නද මේක ඒ විනිශ්චය කරන එක එකනේ කරන ගතිය තමයි මම කියලා කියන්නේ. ඒ විනිශ්චය කරන දේ තමයි සංස්කාර කියලා කියන්නේ. මම කැපිපෙන්න මොනවද කරනවා. නිකන් ඉන්න බෑ. ගාය කියලා තියෙන කඩිගාය කියලා උන්නෝ කොයිටි. ඔය ලාමකම එක. ඒ කඩිගායේ අඩුම එක ඔය. ඒ නිසා උතනින් අල්ලන්න රේසි. අනික් වෙලාවට ගලන්න ගියොත් පොල්ල කැත්තෙන් පොල්ලෙන් එන්නේ. වෙලාට එනකොට නෑ නිසා ඉතින් ගියරවට වහන්න මේක දැකලා නොදැක්කා වගේ සිටීමේ හැකියාවක් අපිට තියෙනවා. එතනදී තියෙන තපස කියන්නේ ඒක තමයි. ගරු ස්වාමීන් වහන්සේ භාවනාවේදී සතිය වැඩගත් වන්නේ සිත පිට ගිය පසු නැවත මූල කර්මස්ථානයේ සිට ගැනීමයි. මගේ ප්‍රශ්නේ නම් සාමාන්‍ය ජීවිතයේදී මූල කර්මස්ථානය වර්ණන තුළ ආනාපාන සතිය නොමැති බැවින් සිත කැමැති අකමැති අනුමත කරා යන විට සතිය පිළිය යුක්තේ කෙසේද? කාරුණීකව පහදා දෙන්නේ විකෝහන්සේ ශාන්තික වහන්සේගේ ශාන්තික සේවාවට තව තවත් ධෛර්ය ශක්තිය ලැබීම. දැන් මේක මූලික කමඨාන උපදේශ පන්තියේදී මතක් කරලා දෙනවා. වාඩි වෙලා ඉන්නකොට චේතනා මොනක්වත් නොකර ඉබේ වැටෙන හුස්ම දිහා බලන්න ඒක තමයි මදි gedara. ඇවිදිනකොට චේතනාපූර්වකව වැඩක් කරනවා වම දක්න ඒක තමයි මගේ gedara. එතිනදා වැඩ කරනකොට චේතනාපූර්වකව මොනවා කරුවත් ඒක තමයි gedara. ඒක නිසා එදිනදා වැඩ කරන වෙලාවේදී අරමුණක් නැහැ කියන්න බෑ. ඒක දන්නේ නැතිකම නැත්තම් ඇහැට කනට ඇහිච්ච නැතිකම නිසා ඉතින් දා වැඩක් කරනකොට බලන්න තමයි මොකක් හරි චේතනාපූර්වක වැඩක් කරනවා නම් ඒ කරන වැඩේ තමයි හදේකදී හිත ගන්න ඕනේ ඒකට ඒ චේතනාපූර්වක කරන වැඩේට අවධානය නොදීම නිසා තමයි හදිසි අන්තරු සිද්ධ වෙන්නේ. පත්තර ගමන් කතා කරනකොට දිව හැපෙනවා. මොන කරන්නේ? පත්තරට ඒක කරපන්. නැත්තම් පිට උගරයන්. අපි මේ එකක් කරන ගමන් තව එකක් කරන්න යෑමෙන් නෙමෙයි. අපි දැන් කුණුහරුපයක් කියන මේ মালටි ටාස්කින් කියලා පොයි මොන মালටි ටාස්ක් එකක් කරත් ඒක වැඩකට එකයි. ඒක දන්නවනම් ආය ඇක්සිඩන්ට් නැහැ. මොකක්වත් කරන්න දෙයක් නැහැ. අනිත් කොට සිද්ධ වෙනවා ඒක මට ආයේ නැහැ. ප්‍රධානියට තියෙන ප්‍රධාන වෙන්නේ. ඒකේ තමන් වැඩක් කරනකොට මොන චේතනාවෙන්ද කරන්න කියන එකෙන් මම මම කියන්නේ කවුද කියලා වර්ගීකරණය වෙනවා. ඒක නිසා gedara doredi තමන් කරන වැඩේ නැත්නම් චේතනාපූර්වක වැඩක් කරන ඒ චේතනාපූර්වක වැඩේ තමයි ප්‍රධාන කර්මස්ථානේ වෙන්නේ කියන එකයි කෙටි උත්තරේ මේකට. ආනන්ද දෙකක් අතරට අතරට දුරි ඉන්ටර්වල් එකට අපි ආනාපානය කරනවා. එimhe යන්න ගියොත් එහෙම තවත් අවුලක් ඇති වෙනවා. ඉස්ලාම දැනගන්න thin slicing of time එක වැඩ කළා අනික් වැඩට ඒ මිනිහා නෙවෙයි වෙන මිනිහෙක්. සම්පූර්ණ ස්ලයිස් දෙකක් උතන තියෙන්නේ. අන්නේ දෙක අඳුනගත්ත ගමන් තේරෙනවා මේක පූට්ටුවක් මෙතන තියෙන්නේ කියලා සමස්තයක් ගලණයක් මේක ඇත්තේම නැහැ. සමස්තයේ ගලණේ තියෙන්නේ පමාවිච්ච කෙනාට. ඒකට දෙන උත්තරේ තමයි thin slicing of time. ඊටාම කුඩා අංශු මාත්‍රයට හිත කඩලා බලනකොට එක සිද්ධියක ඉඳලා අනෙක් සිද්ධියට ක්‍රියාවලියට හරියට කාටුන් චිත්‍රපටයක් පෙන්නකොට එක ස්ලයිඩ් එකක් පෙන්නලා අන්ධකාරයක් පෙන්නලා ඊගා ස්ලයිඩ් එක පෙන්නනකොට තමයි ඇනිමේෂන් එක එන්නේ. අර අන්ධකාරයේ ටිකේ තමයි ඉස්සර තිබුණ එක මේක බවට පත් කරන බව හිත හිත ඇඳගන්නේ. හිත ඇනිමේෂන් යන්නේ. කාටුන් චිත්‍රපටයේ ස්ලෝ මෝෂන් දාන්න බෑ. ඇනිමේෂන් නෑ. විකාර. දැන් භාවනා කරනකොට අපි කරන වැඩ ඔක්කොම විකාර වෙනවා. ඉකිලියවකින් ලාරිලියවකට යන්නේ කාගේ න්‍යායපත්‍රයද කියලා දන්නේ නැහැ. හැබැයි නොයත් බෑ. දැන් සාමාන්‍ය වේගයෙන් දුවනකොට නම් අපි ඉතින් වයින් කරපු බොනික් වගේ අම්මා අම්මා මම තාත්තා තාත්තමයි ඉතින් අපි නාඩගම නටන භූමිකාව දන්නේත් නැහැ හැබැයි. හැබැයි තාත්තික රංගපෑම් රංගන නිසා බොක්ස් ඔෆිස් වාර්තා හම්බ වෙනවා, තැගිත් හම්බ වෙනවා. ඉතාම සාර්ථක ආමනෙක්. තමන් කරන වැඩේට මත් වෙලා කරනවා. ඔක පොඩ්ඩක් නැවතිල්ල කරන්න ගියාම ඒක ඉවර කරන්න පුළුවන් වැඩක්ද මේ? මේ නෑදෑයෝ කියන දේවල් කරනවා කියන එක තරම් අමනකමක්. ඒ જાතිය හැමදාම නෑ බෑ. ඉතින් ඒගොල්ලොන්ට මේ පහින් මේ ලෝකේ එක එකක් තියෙනද එහෙම සන්තෝෂෙලා මැරිච්ච එකේ. ඒ නිසා මත්තම ස්වභාවිකය යම්. ඒක බෑ අපි හිතන නෑ නෑ ඔක්කොම සම්පූර්ණ කරලා කරලා කියලා මැරෙන්නම් මම තමයි ගම කරන රාල්හාමි බබහාමි කියලා ඉතින් උදේ ඉඳලා හන්දර ගන්න නතරන. අන්තිමට අපේ රීත්ගේ උනාට පස්සේ ඔය එක එක පැත්ත හැල්ලා බලන්නේ. ඒ නිසා වැඩි කරන්නේ කරන ගමන් බලන්න මේ එක එක එක එක සංදි වෙලා මේ අතරමැද මට චරිතයක් ඇති වෙනවා ඇනිමේෂන් එකක් එනවා. ඇනිමේෂන් එකේ කියන සූස්තිය තියෙන්නේ මනාපයමනාවේ එක එක ස්ලයිඩ් එකේ මොනම සූස්තියක්වත් නැහැ. අන්නේ දෙක මැද ගැප් එක දැක්කනම් ඉන් එහාට මොනවක්වත් කරන්න ඕනේ. ඒක තියෙදා ගැප් එකේදී ආනපාන බලනවද මොකක්වත් ඕනේ මේ මේ කැලිනක පුරුද්දලා හදපු. එහෙම නැත්නම් unedited DVD එකක් කියලා හිතන ජීවිතය කියන්නේ. ඒක edit කරන්න බෑ. ඔක දැම්මට පස්සේ ඔක දුවනවා. ඔබට පුළුවන් නම් බලපන් නැත්නම් බලපන්. එච්චරයි. ඌ තටමඬ යන්නේ නැතුව වැඩි කරන්න ගියා නම් මේ මනසට තේරෙනවා මම මහන්සි වුණත් වෙන්නේ නවත් හිත නරක වෙන එක විතරයි මට කළ හැකි ප්‍රමාණය තුන ඒක කරන්න හොඳ සිහියෙන් හොඳ නැවතිල්ල කරනවා නම් one thing at a time and that done well කියලා job satisfaction එක කෙනෙක් හම්බෙයි එහෙම නැත්නම් නටන්න ගියාට පස්සේ අපිට එක ස්ලයිඩ් එකකින් ඉඳලා අනෙක් ස්ලයිඩ් එකට මාරු වෙනව දන්නෙත් නැහැ කාගේ න්‍යායපත්‍යයක්ද දන්නෙත් නැහැ හැම වෙලාවෙම අපිට තද කරගන්න එක විතරයි අපි කරන්නේ දෙයියන් කියාගෙන වැඩ අන්තිමට අපි කරත්තු වැටි මැටි කරත්තු පාගෙන ගොණෙක් වගේ ගොම්මාල්ලෙක් වගේ හෙම්බත් වෙලා නැහිනවා. ඒක නිසා ඒකේ අතරමැද ગેප් එක දැක්කට පස්සේ බය වෙන්න එපා. ඒකෙවත් රිලැක්ස් වෙන්න ඕනේ. අඩු ගන්න එතරම් රිලැක්ස් වෙන්න ඕනේ. ඒකටත් තව කැලලක් දාන්න යන්න. අර මිනිස්සෙන් මගුල වෙදා කියලා ඇවිල්ලා වෙදා වෙදා ගාවට කියලා කිව්වලු වමන යන්න එනවා කියලා. කාලා කායිද ඒගොල්ලෝ ඇඟිල්ල ගහලා තද කරන්න කියලා යටපැත්තට. එතකොට වම්නේ පිස්සු ඕයි ඒක එහෙම ඉඩක්වත් නැහැ හිතුණා නම් ඒ වෙලාවෙත් තඹුල් කෙල ගෙඩියක් කනවනේ. එහෙමත් ඇහිලා අනිතක් නැහැ කිව්වා. අපේ ඊට අපා. අපේ ඊට අපා උදේ පාන්දර නැගිටලා බලනවා රිංගවන්න තියෙන්නේ මොනවද කියලා. ගහලා ගහලා තද්ද වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා පොඩි ඉඩ පාඩුවක් දෙන්න මේ දෙක මැද ગેප් එකේ ඉඳලා රෙකන්සලියේෂන් කියලා තියෙනවා. ওই බැංකුව වහලා බැංකුවේ ගනුදෙනු කරන වෙලාවක් තියෙන බැංකුවේ අවුරුද්දකට ජූලයි 21යි දෙසැම්බර් 21යි වහලා ගණන් තැබීම් කියලා එකක් කරන්නේ. ඊට පස්සේ බැංකුව හැම වෙලාවෙම අනිත් බැංකුවත් එක්ක ගිහලා රෙකන්සිලියේට් කරන්නේ. අන්න ඒ රෙකන්සිලියේෂන් එක වෙන්නේ ගැප් එකේ. ඒක දන්නවනම් අපිට තේරෙයි එතන අදුක්කම සුඛයක් තියෙන. ඒක තමයි වැඩි වෙලා ඉන්නේ. මේක දන්නේ නැතුව යන්නේ මොකද අර ඉස්සරහා චිත්තක්ෂණේ ගැම්ම ඊගා චිත්තක්ෂණේ දක්වා නිරා යනවා. ඒකට කියනවා භවනිත්‍ය කියලා. ඉතර චිත්තක්ෂණේ තියෙන අධික වේගය ඊගාටන චිත්තක්ෂණ 100%ක්ම පිටුයි. ඒකත් නිරාගෙන ඇතුළට යනවා. ඊට පස්සේ ඒක මේකෙන් කෙලෙසෙනවා. ඒකට අර ગેප් එක අතරමැද ગેප් එක හොඳ තහඩුවක් නෙමෙයි පේන එක තදවිච් එකක් පේන. ඒ නිසා අමාරුයි මේ චිත්තක්ෂණ දෙකක් අතර අලුත් වෙන කතාව අපිට නැහැ. ඒක තමයි නිදාගත්තට පස්සේ යම් ප්‍රමාණික හම්බ වෙනවා. ඒ නිසා එහෙම තැනක් හම්බුනොත් ඒක තැනක් හම්බුනොත් ඒකට ඇඹුල් කේක ගියක් කන්න නැතුව ඉන්න එකයි තියෙන්නේ. අඩු අඩු ආනේ එතනවත් විවේක වෙන කියලා. අපි දෙන වද දිහා බලනකොට මේ ශරීරේ ඇති මෙහෙම හරි දුවනු. මගේ මැෂින් එක දැන් ගත්තොත් අවුරුදු 65ක් හાર્ට් එක නතර වෙන්නේ නැතුව මෙහෙම දුවපු. වෙන කිසිම මැෂින් එකක් දැකලා තියෙනවා. නිසොත සපච්චුලේ ප්‍රධාන චෝල්ජොත් මේ තියෙන යට තට්ටුව අවුරුදු 65ක් අදිනවනේ මොකක්ද ඕනේ මේ සපත් එක ඇති හොඳට මේ කෝට් එක අලුත් වී අලුත් වෙනවා ඊට පොඩි පොඩි ස්පාසෝක්ක් දෙන්න අපි කැමති නෑ අපි ඒකෙත් බලන්නේ ඇඹුල් කෙලි ගෙඩියක් දාන්න ඉතින් ඊට පස්සේ කියනවා ඉස්මෘත්තාව බඩේලි යනවා ඉතින් ඇත්තනේ කතාව මොකද ස්ලෝවේකී අනකයි කියනවා මම කියන්නේ මම ජමා කරත්තකාරයා මේකයි මගේ බරපාගේ පැයට හැතපුමයි වේගය ඔයලා හඳට යන්න හදනවා කියලා අපි පුරුදු තාලට ජමා වෙනවා කරත්ත බැඳගෙන යන එකයි තියෙන්නේ ඒ නිසා ગેප් එක දැක්කම ඒකට හොඳට ඒකට යන්න අරින්න ඒක රිලැක්ස් වෙන්න අරින්න ඒකට එතන තමයි අපේ ඔය අඳිනවයි කියලා එකක් තියෙන්නේ ඇසියුම් කරනවා කියලා එක විනිශ්චය කරනවා ඔක්කොම සිද්ධ වෙන ગેප් එකේදී ඔතන තමයි කෙලස් ටික සියරම තියෙන්නේ. ඒකට ඇඟිලි ගන්න තු බලාගෙන ඉන්න. ඒතකොට තමයි තේරෙන්නේ. ඒක විතරයි අපි Tamanට අනුකම්පා කරගන්න චිත්තක්ෂණය. එහෙම යන්නේ ආනපාන බලනනම් බලපොදි. පිම්බි මැකෙන් බලනවා බලපොදි. මම දකුණ බලන්නේ බලපොදි. අපි මොනවාක්වත් ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් දාන්න යන්නේ. යන්නට බලන්න කියොත් පේනවා. එතන ගැටලුම සිද්ධ වෙනවා මේ මේ චිත්තක්ෂණය ඒ චිත්තක්ෂණය අතර සිබ්බදී නැත්නම් මහුම් කාටි ඉන්නේ ඔතන තමයි පොඩ්ඩයි පොඩ්ඩයි පොඩ්ඩයි මේ වගේ දේශනා කරන ඉන්නවා ඒ කියන්නේ අතට දැනෙන සිතක්සල දෙක ඇත්ත තියෙන්නේ පිළිලා තියෙන්නේ කේස් වලින් කියලා ඒකට මොකවාන්සේ ප්‍රකාශ කරලා කේස් කියන වචනේ. එතකොට ඒ කේස් ඊට පස්සේ කේස් ටිකෙන් ටික දැනගන්නවා. මේ වගේ අවස්ථාවකට විතර භාවනා කරගෙන යනකොට නෝපන් අකුසල ඉපදෙන්නේ. එතකොට අපේ පිළිලා තියෙන කුසල වලින්. එතකොට දැන් අනිභාවනා කරනවා. එතකොට ඒ ඔක්කොම ඇත්තටම සංස්කාර යන්නේ අපි උපීපැත්තටනේ. දැන් වහන්සේ එදා විස්තර කළානේ අර විකරණ දේකුත් තියනවා කියලා. එතකොට දැන් මේ ටිකක් අපි අඩු කරගෙන අඩු කරගෙන දැන් මේකමම නිර්වාණය පිළිසමයි එහෙම නැත්නම් එකතු කරන දෙයක් නැහැ කියනකොට නේද ඒ ටිකක් අඩු වෙලා අඩු වෙලා මේ ඒ චිත්තක්ෂර දෙකක් අතර තියෙන ඒ ප්‍රමාණය අනිත් චිත්තක්ෂරේට කණිතතරක් දෙයක් ඉතුරු නොවියනේ ওই වචනත් එක්ක ගත්තොත් පැටලෙනවා. චිත්තක්ෂණ දෙකක් මැද කෙලස් තියෙනවා කියලා ගත්තොත් බුදුහාමුදුරන්ටත් කෙලස් තියෙනවා. හැම වෙලාවෙම චිත්තක්ෂණ දෙකක් මැද කෙලස් නැහැ. කෙලස් ඇතිවීමේ පොපෙන්සිටි එක ඇතිවීමේ හැකියාව තියෙන එතන විතරයි. ඉතින් අපි චිත්තක්ෂණයට පිරිසුදු වෙන්න දුන්නොත් ඒ පිරිසුදු ඒක කොහොමද චිත්තක්ෂණය පිරිසුදු. චිත්තක්ෂණ දෙකක් පැත්තෙන් ගාවේ කොහොමද පිරිසුදු. අපි විහි අරකින් ඉතලකින් ගෙනහගෙන නෙවෙත් එක තමයි මේක කෙලස් කරන්නේ. ඒ නිසා චිත්තක්ෂණ දෙයක් මැද කෙලස් තියනවා කියලා කිව්වොත් ඒ වැරදි අර්ථකථනයක් වෙනවා. ඒ නිසා චිත්තක්ෂණ දෙයක් මැද තියෙන එක ඒ විදිහට තියෙන්න අරින්ද මොනක් දැම්මොත් දාන හැම එකක්ම කෙලස් කියලා හිතමු. මොනක් දාන්නේ? රබ්බ පාපසා කරනවා. එතකොට කුසලස්ස උපසම්පදා. ඒක එකතු වෙන්න දෙයක්වත් නැහැ. ඈ? ඕනනම් කුසල් කියන්නේ නැත්නම් අයිස්ක්‍රීම් කියන්නේ නැත්නම් චොක්ලට් කියන්නේ ඕනේ නමක් දාගන්න. ওই නම් වලින් තමයි වැඩේ පටලවන්නේ. ඔය නම කුසලතාවය කියන්නේ දක්ෂකම කියන එක. දක්ෂම කියන්නේ මේක අනන්න නැතුව අතර පංචේනික විතරයි කුසලතාවය කියන්නේ. මොනවා දාලා කලවම් කරුවත් ඇනුවත් කක්ක කොටට යනවා. එහෙම නැත්නම් කෙලසෙන ඉන්ෆෙක්ෂන් එකක් කියලා කියනවා. මොන විදිහකට අත ගන්න එපා. අතහරින්න දෙයක් නැහැ. ඒක අල්ලන්න දෙයක් නැහැ. ඒක දැම්මේ නැත්තම්. ඒ කියන්නේ පොඩි ළමයාගේ කෙලසෙන දෙයක් නෑ. ඌ දාන්නේ නෑ මොනවාක්වත්. දැන් හය හතර තේරෙන්න පටන් ගත්තට පස්සේනේ අපි මේ සවලෙන් දානවා, බුල්ඩෝසරකින් දානවා, හැන්දෙන් දානවා, වක් කරනවනේ වෙන වැඩේ. එචයි දෙමිල්ල නතර කරන එක විතරයි කරන්නේ. කරන්නම බෑ මොකද ඒ තරම් ඇබ්බැහියක ඉන්නේ අපි. රැස් කිරීම කියන සංස්කරණය කිරීම කියන එකතු කිරීම කියන දේ වාසනාවට aran තියෙනවා. ඉතින් බුදුරජාණන් කියන එකතු කරන හැම එකක්ම කැලස් කියලා. ඒ නිසා පොඩ්ඩක් එකතු කරන එක පොඩ්ඩක් අඩු කරලා එතකොට ලැබෙන ශාන්තිය එතකොට ලැබෙන අසහනිය අඩු ගතිය තේරුම් ගන්න තමයි අපි මේ භාවනා වැඩමුළු කැලේකට ගිහිල්ලා ඉඳලා බලනවා මොනක්වත් නැහැ නිකන් ඒ පිරිසුදුකමද පිරිසුදුකම තියෙන්න පෑදී දිහට බොරදියෙක් වෙන්න එපා අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා අනාකූල ප්‍රවාහය ආකූල කරන්න එපා ඒ ආකූල කරන හැම එකක්ම සංස්කාරයක් ඒක හිතලමයි ගන්න. මොනම විදියකින්වත් සංස්කාර අහේතුකව පහළ වෙන්නේ නැහැ. ඉල්ලමයි ගන්න. එනිසා අපි හැම කෙනෙක්ම එක්ස්පර්ට්ලා. නැති තැන කෙලෙස් උපද වීමේ. මොනවාක්වත් නැති පිරිසිදු එකේ කෙලෙස් ඉපද වීමේ නිසා අපිට අලුතෙන් මොනවාක් පිරිසිදු කරන්න ඕනේ මේ කෙලෙස් Java ඇබ්බැහිය පුරුද්ද ඒ ගති ඒක පොඩ්ඩ අඩු කරන පැත්තට නැත කරන්නත් බෑ නැත කරපු ගමන් ඒක පැත්තකට යනවා පොඩ්ඩ පොඩ්ඩ අඩු කරලා අඩු කරන අඩු කරන ප්‍රමාණයට ආතතිය අඩු වෙන එක පෙන්නලා දීගෙන තමයි ගමන යන්න තියෙන්නේ බලාගෙන ඉන්නේ විතරයි. ආ දැන් මේ සංස්කාර දැන් තියෙනවා. කියන පුණ්‍ය සංස්කාරවලට ඉපැත්තට උසවදක්වද බලාගෙන ඉන්නවා මම ඊට බලාගෙන මේ ක්‍රිකට් ගහන්න ගිහිල්ලා බෝලෙට පහර දෙන්න මොනවාද ක්‍රීඩකයා අවධානයෙන් ඒන පෙර මඟ හිටියා අරමුණක මුලැමැදාක මේ විදිහට මම දුටුවා කියලා කවි ටිකක් තියෙනවා මම ඕන්නම් කියන්නම් ඒ පොඩි හම්දු කෙනෙක් බෝලෙට පහර දෙන ක්‍රිය මට මතකයි මට හොඳ කඩපඩම් දීවා. ඒ බෝලේ එන හැටි බලාන හිටියොත් එතන අපිට බැට් කරන්න පුළුවන් එන්නේ. ඒ බෝලිය අකින් නිකුත් වෙච්ච තැන ඉඳලා Taman ළඟට එනකන් තප්පර ගානක් තියෙනවනේ. ඒ අවධානයෙන් තමයි මොකද්ද කරන්න ඕනේ. ටීවී ඉස්සෙල්ලා දැන් වොලිබෝල් ගහනකොට බෝලිය අරෙන් එන්නේ ඉස්සෙල්ලා අද්දක බැඳගෙන ඉන්නවා මම. බේටින් ගහනකොට 10 පොයින්ට්ස් කරන්න බෑ. මොකද මේ මිනිස්සු දන්නු කදී ගහගන්න දීන්නේ. බෝලේ එන හැටියට එපායි බබහර් දෙන්න. ඒ නිසා බෝලේ නිකුත් වෙන්න අරින්න දෙන්න. නිකුත් වෙනකන් කලබල කරන්න බෑ. ඒක මායාවේ තියෙන්නේ. නිකුත් වුණාට පස්සේ දැන් ඔන්න එනවා අවකාශය. ඒක ස්ක්‍රූ බෝල් එකක්ද, ෂයි බෝල් එකක්ද, බවුන්සර් එකක්ද කියලා බලාගෙන ඕනේ. ආරක්ෂාකාරියෝ පෙරට පැයක් පෙරට තබා පාර්තන එකයි තියෙන්නේ. හැම බෝලේටම කොල්ල බිඳ බැඳගෙන හිටියත් එහෙම කරන්න බෑ. ඔයකට උපදේශ නැහැ. ඒ නිසා බෝලේ නැහැටි බලන්න. අපිට වෙලා තියෙන්නේ ඒක බලන්න වෙලාවක්. අපි අහනවා කෝච් කෙන් ඊගා බෝල්ට කොහොමද ගහන්නේ? ඌ මොනවා කියන්නේ? උගේ බෝල ගිහිල්ලා එන හැටි බලපන් මිනිහ බලලා ගහපන් මං ඒක කියන්නම් කියලා. ඒක ඌ බැරදිනා ඌ ගහයි කියලා. අපි හිතනවා ඒක පොත්වල ලියවිලා ඇති කියලා නෑ. ඔය සිද්ධාර්ථ තුමනි කියනවා ගියාට පස්සේ ලෝඩ්ස් පිටියට 15000ක් බලන් ඉන්නවා. පුදුමාකාර සබකෝලයක් ආවා. ඊළ ක්‍රීස් එක අරගෙන බෝලේ ආවත් එක්කම ඊට පස්සේ මම මොකද්ද දන්නේ සෙන්චරියක් ගෙවුවට පස්සෙලු දන්නේ. බෝලෙට විතරයි අවධානය යොමු කරන්නේ. ඊට පස්සේ 12000ක් බලන ඉන්නවද කෝච්චි නේද ලෙග් ගම්පයින්න මොකොත් නැහැ. බෝලේ බලව කරුණා නම් හරියි. ඒක අහන්න එපා කායිමත්. ඒක බුදුහාමුදුරුවන්ට අහන්න එපා. බුදුහාමුදුරුවෝ කිය කොහොම කියලා දෙන්නේ. සංස්කාරයෙන් නැහැටි දන්නවනේ. ඒක දැන් හොඳට බලන්න. ස්වාමීන් වහන්සේ ඒව තමයි සංස්කාර කියන්නේ. ඒවට තමයි සංස්කාර කියන්නේ. ඒ සංස්කාර එනකොට වෙන දෙයක් නෙවෙයි. ඒවට තමයි සංස්කාර කියන්නේ. හිත නිකන් ඉන්නේ නැහැ. හිත එක එක හැඩතල ගන්න. ඒක සීලම සංස්කාර කියන මල්ලට ඇටේ. ඒවදියා බලන්නේ. ඇයි අපි සීලකනේ ඉන්නේ අපි ශ්‍රද්ධාවක් නෙන්නේ අපි සතියක ඉන්නේ ආරක්ෂා තුන තියෙනකම් සංස්කාර නිකම් වැල් ගැඩවිල්ල වගේ එළියට දාලා දාමු සීල නැත්තම් සද්ධාව නැත්තම් සතිය නැත්තම් ඉතින් sorry.com තමයි. ඒ තුන තියෙනවනේ සංස්කාර වල නටන දේ. මොකක්කත් වෙන්නේ නැහැ. සියර සියක් විශ්වාස කරන සීලය සද්ධාවයි සතිය තියෙන තාක්කල් මොනම සංස්කාරයකටවත් අපි කරා ඉන්න බෑ. ආවත් යෝගේ විස මැරෙනවා. ඒ නිසා හුදට බලන්න මේ සංස්කාර මොන දහංගට දැම්මත් මගේ සතිය කැඩිලාද? සීල කැඩිලාද? ශ්‍රද්ධාව ගැටලද කියලා. කැඩෙනවා නම් ඉතින් වෙන වෙන කාටවත් උදව් කරන්න බෑ. ඒකට ලෑස්තිලා යන මේ තුන ඉදිරියට තියාගෙන ඒක අපි වඩාගත්ත දෙයක් නගත්තාම මගේ එකක්. සීල මගේ එකක්. සත්‍ය මගේ එකක්. ආබුදුර අපිට දීපෙකුත් නෙවෙයි බුදුහමර දීපෙකුත් නෙවෙයි පෙරකල බිනකුත් නෙවෙයි මේ වෙලාවේ ඉන්නේ. ඔට්ටුයිද? ඔට්ටුයි. හරි. ඒකටත් පැකිලෙනවා. <laughs> ගරුතර ස්වාමීන් වහන්සේ අද දෙවන පරියන්කේ මා ආනාපාන සතිය යෙදුවේ. ආනාපාන හොඳින් දැනෙන්නට මට වැටුනේ ඇතුළට එන වාක්‍ය සින්දු සෑහෙන වාක්‍යයක් ලෙසේ. පිටතයන් වාක්‍ය බලද්දී ඉතා සංකර කැදී යුතු අපසිදු වාක්‍යයක් ලෙසේ. දෙපැත්තටම යන වාක්‍ය තුල අනුවැඩි වශයෙන් සතර ස්කන්ධයන් ක්‍රියාත්මක වන අනු වැටේ. නාභියේ ඉහළ සැරක පැනකම ආනාපානයේ ප්‍රකට වීම මගේ මුල් යුගයේ අත්දැකීමයි. මම උත්සාහයෙන් දැන් උතුතොල අමත ප්‍රදේශයේ දැනගැනීමට පුරුදු වී සිටිමි. මගේ අනුපාත ප්‍රේම හරිතට යොමු කර දෙන්න මැනදී අවශ්‍යයි. එචා හුස්මට වැඩ කරගෙන යන්න කියන්නේ ඉතින් ඒකට උත්තර දෙන්න බැරි නිසා විසුද්ධි මාර්ග අටුවාව කියනවා යතපාකටං විපස්සනා බිනිවේසෝ පච්චා අනුපහට්ටන්තේන උපායේන උපට්ඨපෙත්තා සම්මසිතබ්බං කියලා මේක සත්‍ය දිහා බලහිනකොට මොකද්ද ප්‍රකට ඒකට හිතියලා ප්‍රකටදී මේක විය යුතුයි කියලා හිතන්නත් එපා අප්‍රකට දෙයක් ප්‍රකට කරගන්න යන්නත් එපා ඒ හැම එකක්ම සංස්කාර වෙනවා ප්‍රකට දෙයට හිතන්නේ කියන සාර්ථකමයි මෙතන තියෙන්නේ ඒක තමයි වෙන්නේ ඒක තමයි අඩුම ඇඟිලි ගැසීම් සහිතදී සරලම දේ යථාභාකටම් විපස්සනා විනිවිෂය යම ප්‍රකටදී එතනින් බහගන්නේ පච්චා උදේට සත්‍ය ඇති වුණාට පස්සේ අනුපහට්ටන්තේන උපායන උපට්ඨ පිට්ඨ සම්මසිතං ඒ ප්‍රකටතාවය නිසා යමක් අප්‍රකට වුණා නම් පස්සේ ඒක කරගෙන යන්න පුළුවන් ඉස්සල්ලා ඕන කරලා තියෙන්නේ මේ භූමියේ වශී භාවය ඇති කරගන්න ඒක ප්‍රකට තැනින් පටන් ගන්න ගරු ස්වාමීන් වහන්සේ ඊයේ රාත්‍රී පරයන්කේදී මගේ කකුල විදීම භාවනා විදීම නිසා භාවනා කරන පැකිලිය මම පොඩි කුටුවේ වාඩි වී ඉස්සරහ බලාගෙන බලාගෙන මම දැන් මෙතන කියා මෙහි කරමි. මට ඉදිරියෙන් අනිත් යෝගී භාවනා කරනු දෙයි. නමුත් ඒ කිසි කෙනෙකු මට ගෝචර නොවේ. පෙන්නා නොපෙන්නා දෙය. මේ අතර රසකාර පෙත දිගේ කෙනෙකු යනවා පෙමින. මගේ චක්කු විඥානය ඇතිලි. මා ඔහු අඳුනා ගත්තෙමි. මේ අසබලායන සංඥාව ඇතිලි. පංච උපාදාන සංදේශ ඒ මොහොතේ ඇති වූ බව මට තේරුණි. ඒත් මට ඔහු ගැන මනාපයක් හෝ අමනාපයක් ඇති නොවේ. මම නැවත මාතෙන් මෙතන කියා මෙහි කිරීම පටන් ගත්තෙමි. මා හිතන්නේ මා එක්කගත් කෙලෙස් අහෝසි වෙන්න ඇති කියායි ඇත කියායි. කරුණාකර හරියට පෙන්වා දෙන්න මේ ඉදායක් හත්illa පිළිමේ මොහොන්කේ නිරෝගී සුව බලන්න. ඔය නැවත සැරයක් තමන්ගේ කකුලේ තියෙන වේදනාවට එනකොට වේදනාව ඒ විදිහටම තිබුණා නම් අතරමැද කෙලෙස් නැහැ. පටන් අරගෙන තියෙන මේ කකුලේ වේදනාවක් නිසා ඉදාත් දෙක අරන් බලන්න. එතකොට බලාගෙන ඉන්නකොට දැන් වේදනා කතාවක් නැහැ. කතාව හිමීට ඉස්සරහින් යෝගීන්ට යනවා. ඊට පස්සේ ටිකක් ලගන රෙඩ් කාපට් එකට. ඒ රෙඩ් කාපට් එකේ යන මිනිස්යාට යනවා. ඊටසේ මාසේ හඳුනා ගැනීමට යනවා. ඉතින් දිගින් දිගින් දිගට යනවා අර පටන් ගත්ත මුල මතකයි. එතෙන්ද එනකම් සර්කිට් එක සම්පූර්ණ වෙන්නේ නැහැ. සර්කිට් එක සම්පූර්ණ නම් තමන් මොකක් නිසාද මේ කතාව පටන් ගත්තේ? එතෙන්ද ආපහු ඇවිල්ලා බලන්න බනකොටට කකුලේ වේදනාවක් තිබුණ විදිහටම වේදනාව අමාරු හරි මොකක් හරි කියනවනම් අන්න එහෙනම් චක්‍ර සම්පූර්ණයි. ඒ වෙනතන කොහෙන්දෝ පටන් ගන්න කොහෙන්දෝ හමාර වෙනවා නම් අහගෙන ඉන්න කෙනාට මොකුත් කියන්නත් බෑ තමන්ට මොකුත් කියන්නත් බෑ. ඒ නිසා තමයි සත්‍ය පිහිටලා තියෙන අරමුණට නැවත එනකම්ම අපි ඉන්නේ නන්නත්තාරක. මොකක් වුණත් ප්‍රශ්න නැහැ. තමන් පටන් ගත්තේ කොතෙන් හරි කමන්නේ. එතෙන්ට එන්න. ඉතින් ආවට පස්සේ තමයි බලන්න තියෙන්නේ අප වෙවිල බලනකොට අර යනකොට තිබුණා වගේ ඒක එහෙමම ඒ ස්වරූපෙම තියෙනවා නම් අතරමැදි මොකුත් වෙලා නැහැ. අපි දෙවෙනි සැරේ බලන්නේ වෙන අරමුණට සාපේක්ෂව නම් මොකුත් කියාගන්න බෑ. අර ස්වාමීන් වහන්සේ මම සාකච්ඡා කරන විට ධර්මයේ ඡායාවතේම කිව්වලෝ පිළි. මෙහිදී පාද දෙක ධර්මයේ ඉදෙන ආකාරයට සතිය බලා සිටීමේදී වම් පාදයේ සම්මලට මුල් තැබී ඇති බව පිළි. හොඳට සංකීර්ණ නැති සම්මල සිටිනේ. ඒ දකුණු පාදයේ එකරන්න සංවේදී දැනෙන්නේ නැත. එය කියන්නක් මෙන් දැනේ. සක්මන නවතා යම් කිසි දෙයක් දිස බලන්නේ. ඒව ඇතුළට ඇදෙන්න අන්ත මෙලි. මම පරියන්කේට වාඩි ඉත ආනාපාන සති නිමිති එක්ක විගතම යටි ඇඳ සහ නිකට ඇතුළට ඇදීමක් සිදුවේ. පොල් දෙකද ගංගාලම්ෙන් ඇලී ඇති බව දැනේ. හිතද ඇතුළටම ඇදීමක් දැනේ. සියුම් වේදනාවක්ද බරගතියක්ද දැනේ. මේ දැනෙන ගති සතර මහා ධාතුවල ගති ලෙස මෙහි කරමි. සමහර විට හිතල් හිතටම ඇලවි ඇති බවක් දැනේ. සමහර විට නරකවත සතියක් ලෙසද වාන්දාරාවක් ලෙසද දැනේ. හිතද සෙලවි. මෙසේ විතරම පරියන්ක භාවනාවේ යෙදීමේදී සිතිවිලි සංසිඳී යයි. තද නිදිමත ගතියක් දැනේ. සිරුර පැත්තකට ඇලවීමක් ඇලීමක් සිදුවේ. ඉතින් භාවනාවේ යෙදෙන බව හොඳට දැනේ. සමහර විට සිත පැකිලි ආපසු පැකිලියා මෙන් පිළිගැසීම ඇතිවි. මෙසේ භාවනාවේ අත්දැකීම් සමතහන් වාස්තාවක් ලෙස ඔබ වහන්සේ ඉදිරිපත් කළේ. උපදෙස් වලට නමස්කාර කරමි ඔබ වහන්සේට දෙලවත් සරණයි. අපි මේකට කියන්නේ බුක් කීපින් කියලා. වෙන දේවල් සටහන් කරලා තියෙනවා. එතකොට ඉන්ටර්නෙට් එඩිට් ඇවිල්ලි වල ඔඩිට් කරලා කියනවා. මේ බිස්නස් එක පාඩුයි මේ බිස්නස් එක ලාභයි. ඊට පස්සේ තමයි එක්ස්ටර්නල් ඔඩිටර් යවන්නේ. බුක් කීපින් තිබෙන්නේ නැත්නම් ඉන්ටර්නල් ඔඩිට් එක එඩිට් කරගන්න ඔඩිට් කරන්න බැරුව යනවා. ඒ නිසා අපි ළඟ දැනට නැත්තේ තමන් පිළිබඳව බුක් කීපින් විතරයි මයිකල් ජැක්සන් ගැන, ඔබාමා ගැන ඕන තරම් බුක් කීපින් තියෙනවා අපිට. ඒක තමයි උදේ ඉඳලා හඳනකම් බලබලයි. නැත්නම් තමන්ගේ දරුවා ගැන, බැංක account එක ගැන, ඩොලර් දෙකේ ගාන ගැන ඕවා ගැන හොඳට බුක් කීපින් තියෙනවා. තමන් ගැන ඇත්තෙම නැහැ. ඉතින් තමන්ට තමන් අනුකම්පා කරගන්න නැති අමන මනසක් අපට තියෙනවා. ඒ නිසා 104ක් අවුරුදු ජීවත් වෙච්ච මිනිස්සේ උතාම ඊමේල් ලියනවා. ඇමරිකන් කාර්යක ඌ කියනවා මේ ජීවිතයට සම්බන්ධ ඉලක්කම් ගැන සත්‍ය පහකටවක් ගණන් ගන්න එපා. ඕන කෙනෙකුට දීලා කරතයි. මේ ඉබේ යන හුස්ම අහක දාන්න එපා. ඒකම බලපන්. පුදුම ලස්සනට රචනෙ ලියලා උගෙන මට ඒක දිහා තාමනේ මම අන්තිම කරන්නේ මෙහෙමයි. හුස්මේ ජීවිතය ගැන බලපන්. ඉතින් බුදුහාමුදුරුවෝ නිරෝධ සත්‍ය කියන දේශනාව මේ කතා කරන්නේ. අර ගමේ පන්සලේ හාමු කෙනෙක් වළු බාතකම්ම කෙනෙකුට මේ භාවනාව කියලා දෙනකොට බාතකම්මට උගාක් දේවල් කරන්න ඕනේ. දවසකට මලක් කිපෙන තරම් එක හුස්මක් සතියෙන් ගන්න. ඒක තමයි පටන් ගන්න. ඒකත් බැරි. මලක් කිමිනා වගේ එක හුස්මක් සතියෙන් ගන්නේ. ඒක කරනවා වෙනුවට මේ ගමේ බන්තරේ හම්දෝ සියන්නිකායේද මහායානෙද ඒ නැත්නම් මේ ඥාතිින්ද පින් දෙන જાති කෙනෙක්ද නැත්නම් අපිටම ගන්න කියන කෙනෙක්ද ඌව බල බල ඉන්නවා විසක් අපි මේ එක හුස්මක් ගනින් එක හුස්මක් ගනින් මලක් පිබෙන තරමට කියලා කිව්වහම බුදු වෙන්න එපා ඒ හාමුදුරුවෝ එහෙම උපදේශයක් දෙන්නේ අපි කල්තාවත් අවුරුදු 120 ජීවත් වුණා එක හුස්මක් පස්සමහලාට සතිය ගන්නෑ ඒක නිසා මේ තමන්ගේ account එක බලා ගන්න. තමන්ගේ book keeping කරන්න. ඒක ඇත්තටම ගන්න දෙයක් නෑ වගේ තමයි පේන්නේ. මේක ගැන බලලා මොකක්ද ඇති වෙන්නේ? මේ හුස්ම ගන්නකොට නාසිකාග්‍රේද වැටෙන්නේ, බඩේද වැටෙන්නේ කියන එක මොකක්ද ඇති වෙන්නේ කියලා නේ හිතෙන්නේ. ඉතින් ඒ නිසා මේ කාදාවත් අගේ කරන්නේ නෑ. ඉතින් මේකට නැවත හිත ගන්න ඒ කියන්නේ වර්තමානයේ ඇත්ත වශයෙන්ම සිටුවෙන්නේ හිත ගන්න බුදු කෙනෙක්ම ලෝකේ පහළ වෙන්න ඕනේ කියන. එන්න මොකක්ද වතාන්නේ? පහළ වුණත් අහන්නේ පහළ වුණත් අපිට පේනවා ඊට වැඩිය වැදගත් දේවල්. ඉතින් ඒක කර කර නා කියලා මැරලා යනවා. අර අර අස්පන අපිට තියෙන ප්‍රත්‍යක්ෂය අමතක කරුවට පස්සේ ඉතින් ඒක ඒ මනුස්සයන්ට වෙනම කවුරුත් වුණියක් කරන්න හරි කලබල කරන්න ඕනේ. ඉතින් කොහොමද තපයි තමයි ඉන්නේ. ආයෙ වෙනම අපායක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් අර වැටහෙන දේ, අස්පනා පිට පේන දේ අනිත්‍ය වෙති දෙන්න කාලේ කරන්න දෙයක් නැහැ. ඉතින් අපි කට්ටියත් එක්ක ඉන්නකොට ඒගොල්ලොත් අපිට දානවන එක එක જાති. මේ අවකි කරන්න කරලිවල තමන්ගේ වෙලාවක් අරගන්න යනවා බලන්න. මේ අස්පනා පිට මේ සිටුවෙන දේ කොහොමද වෙන්නේ කියලා අන්න ඒක පොඩි හෝ වර්ධනයක් වෙනවනම් ජීවිතේ සාර්ථකයි. සතිය සාර්ථකයි. ඒ නිසා බුක් කීපින් තමයි අපි මේකට කියන්නේ මේ විදිහට වාර්තා තබා ගන්න උනන්දු වෙන්න. එතකොට තමයි තේරෙන්න පටන් අරගන්නේ ඊට සාපේක්ෂව අද මෙවැනි මේ කිසිම වැදගත්මකට නැහැයි කියන දෙයට ගෞරවයක් පහළ වෙලා තියෙනවාද? ඒකට ශ්‍රද්ධාවක් පහළ වෙනවාද? ඒ කෙරෙහි හික්මීමක් සීලයක් තියෙනවාද? ඒ සතිය වැඩෙනවාද කියලා එතකොට මේ මේ විදිහට යන්න පටන් ගන්නතර පස්සේ ඉදිරියක් ප්‍රගමනයක් දියුණුවක් ඇර කවදාවත් නැතිවක් වෙන්නේ. එත්නම් తాවකාලිකයි. නිසා මේකට කියන්නේ ඔත්තබීම, උක්කීපි. කරු ස්වාමීන් වහන්සේ මම පරියන්ක භාවනාව සඳහා ගෙවීම් හැකිලිම වැඩිවට පුරුදු වී සිටිමි. ඒකට බලමින්ක දැනෙනා වූ අවකාශය දෙස බලා සිටීම පසුගිය පරියන්ක පරියන්ක කීපයකදීම සිදු කෙරෙමි. අද දවසේ මම දැන් මෙතන යයි කියා සිතා ඇඳවිස බැලූ විගසම ඉහත දැනූ අවකාශය වැනි දෙයක ඉතිරිම පැමිණේ. ඒ දෙස බලා සිටීම කලින් අවස්ථාවල වරහන් ඇතුලේ මා අවකාශයේ වැලිතේ තුල දැනුම් වීම ලෙසම දැනෙන්නට විය. සමහර රූප ශබ්ද ඇති දැනෙන තින්වීම සහ ඇකිලීම සමහර විට ඇති ලාවකද දැනුනි. කලින් පරියන්ක වලදී මෙන් දෙලස මුළු පරියන්ක කාලය තුලම සිටීමට පුළුවන් විය. සතිය පිටකම පැවතුනි. පරියන්ක දෙකේම හිතේ සිදුවිය. ඒ සමගම ශරීරයේ පැත්තකට නැමී යන බව දැනුනි. නැවත පරියන්කේදී එම නැවෙන ගතිය බොහෝමත් වැඩියෙන් දැනෙන්නට විය. සතිය කෙලිකුවා ධානි එම සත්‍යයටපත් විය. උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුවස් වේවා. උසාවියට කැඳවන්න අවසර තියෙනවද දන්න. <laughs> එළියපෙකන කැමති දත උසන්. පස්සේ අන්තිම හරියට ප්‍රශ්න තියෙන මට ප්‍රශ්න තියෙන්නේ රචනයේ මුල් කොටස පිළිබඳව. රචනයේ ලියලා තියෙන රචනයේ මුල් කොටස පිළිබඳව මේ පිසුතු කිරීමක් ඕනේ. ඒක සභාවට හොඳයි කියලා මම හිතනවා. ඒකයි මේ ප්‍රසිද්ධ උසාවියට කැඳවන්න බලන්න. කැමතිද? ඉතින් අන්තිම කොටස ආයෙත් කියන්න අන්තිම වාක්‍ය දෙක. පරිණත දෙකේම මෙසේ සිදුවිය. ඒ සමග ශරීරයේ පැත්තකට නැමී යන බව දැනුනි. දෙවන පරියන්කේදී එම ලැබෙන ගතිය බොහොමත් වැඩි දැනෙන්නට විය. සතියෙන් කෙලින් වුවත් වුවත් ආයෙත් එක තත්වයක සමස්පත්තිය උපදෙස් පරිමි. ආකේ දෙකයි ඉල්ලුව හයක් කියන්නේ. කමන්නේ. සැකට් සැකට් හරි නෑ උසාවියේ. කෙසේ නමුත් මේ දේ තියෙද්දි තමන්ට භාවනා කරගෙන යන්න බාධාවක් නැත්තම් මේක තමයි එකම ක්‍රමය. මම විහිින් නැමෙනව නෙවෙයි. නමුත් නැමෙන බව දැන් දන්නවා. එහෙම නැත්නම් මේ ඇඟ එහෙම පළමදුලක් වගේ හිස්මල්ල කෙලින් හිටින්න නැතුව වැක්කලන පටන් ඊට පස්සේ ආය සතියෙන් ගත්තත් ආය දැක්කේනවා. අන්න එහෙම වෙනකොට ඒකීති භාවනා කරනවා කියලා කියන්නේ මේක හරහා යන්න පටන් ගත්තා. නැගිටවන්නේ යන්නත් එපා. එහෙමම ඉන්න විදිහේ ඉන්න දෙන්න. ඒකට තමයි තේරෙන පටන් අරගන්නේ මේ අක මේ අචේතනිකව කරන කිසිම දෙයක පවක් හෝ අකුසල් භාවයක් හෝ අදක්ෂ භාවයක් නෙවෙයි මේක සිද්ධ වෙන දෙන්නේ. මේ දැන් වෙනවා ඉතින් දන්නව ඇත්ත. ඔය ඉස්සරත් වෙනවා ඇති. ඒ නිසා ඒකට උරු කරගන්න උරු කරනකොට ඉබේම ඒ බොඩි නොලෙජ් කියලා එකට කියන්නේ ඇඟෙන්න මේක සමතුලිත වෙන්න ආවෙනවා. මේකට භාවනා ලෝකය කියන්නේ මේ වීර්ය සහ සමාධිය අතර සමතුලිත භාවය නැති වුණොත් වීර්ය අඩු වෙලා සමාධිය වැඩි වෙච්ච ගමන් වැක්කෙන්න පටන් වීර්ය වැඩිලා සමාධිය අඩු වෙච්ච ගමන් ඉද්ද ගැහුවා වගේ කඳ කෙලින් හිටිනවා. හැබැයි පහසු නැහැ ඉරියව්ව. ඒක ඔය දෙක මැද තමයි සමතුලිත දෙතියි. ඉතින් ඒ දෙ වෙන්න ඒ ඇඟ එහෙට යනවා මෙහෙට යනවා යා හුරු කරනවා. හරියට මේ අජට අවකාශයට පුරුදු වෙන ගංගන ගාමියෙක් වාගේ යා හුරු කරන්න ඕන කුරුත් වෙන තරඟ ජීවත් වෙන හැටි. ඒකේදී පහන නැත කරන්න නැති එක තමයි අපි කල යුත්තේ. ටිකටම යන්නයි. ඒ විශේෂම සාමූහික භාවනාවක් කරනකොට තරුණ කෙනෙක් නම් මේක විශාල බාධාවක්. මොකද අනෙක් කට්ටිය දකි මොකද අර V shape body එක තියාගෙන ඉන්න ඕනකම තියෙන ඉතින් අර මමත් පොරක් කියලානේ මේ මොන පොරක්ද නින්දර ගියාට පස්සේ බිව්වට පස්සේ පැටුනට පස්සේ මේක නිකන් ගන්නම දෙයක්. ඒහා සමාන දෙයක් වෙනවා. දෙයක හිත ඇතුළට ආවට පස්සේ මේ කය Tamanට ඕන විදිහට හැසිරෙනවා. ස්වභාවික මරණයකට ගියොත් මිනිස්සයා කවදාකවත් මිනි පෙට්ටියේ තියෙන හැඩේ හිතින්නේ නැහැ. අල්ප දයන්න වගේ තමයි තියෙන්නේ. ඒ නිසා බොක්කේ ඉන්න කොටක් තියෙන්නේ. ඒක තමයි කණේ ස්වරූපයත් ඒක තමයි යන්නේ. ස්වභාවික මරණයට එහෙම තමයි තියෙන්නේ. ඉතින් ඒකට අපි කැමති නැහැ. අපි ඒක ඇද ඇරලා මිනිහ උඩ තියාගෙන අත් දෙක තියාගෙන දවලු බටේ තොලුව දාගෙන තමයි තියෙන්නේ. මැරිච්ච එකත් නම් එහෙම වුණ ගමන් නෑ. අර ඉන්නේ උන්ගේ හැටි ඔය. ඒ නිසා ඇඟ ස්වභාවයට යන්න අරින්ද ස්වභාවයට ගියාම මොකද බබෙක් නිදාගත්ත පස්සේ වැලමතු ලෝක වෙන්න හැටි බලන්න. ඔය කොන්න දඟකාරයෙක් වුණා නිදාගත්ත පස්සේ එහෙම වැක්කේ. අම්මා තමයි උන්නගෙන කරේ තියාගෙන ෂේප් කරන්නේ. නැත්නම් ඇඳේ කොට්ටේ තිබ්බත් අම්මා තමයි ඔක සිමෙට්‍රික් කරන් දෙන්නේ. නැත්තම් ගන්න ඒ නිසා මේ සාහිත්‍යයේ යන හැටි මම කියන්නේ ඒක හරි දෙයි කියලා මම කියන්නේ ඒක තමයි ප්‍රශස්ත දෙයි කියලා. නමුත් ඒක හරහා යන්න ගියාට පස්සේ ශරීරයෙන් දැනගන්නවා කල යුතු දෙයක්. මට ඕනේ ඒක නෙමෙයි ඉස්සරහ තියෙන දේ සාකච්ඡා කරන්න. නමුත් අපිට ඊර්ෂ්‍යා කරනවා නම් අපිට ඊෙන් උදව් කරන්නේ නැත්නම් අපි තරහම තරහයි අපි යනවා ඉස්සරහ. ගරු ස්වාමීන් වහන්සේ පස්වන දිවිලි භාවනා කරලා යෙදී සිට විට මා මිනිසු කිහිපයක් ඇතුළතදී විවේකයෙන් අනිමිත්ත සත්‍යයට පැමිණෙමි. ඒ දින පරයන්කේ තුලදී මාකට සිතිවිලි ඉතාම අඩුවෙන් ගලා ආවි. ඒ අත්විලක්ම ධර්මයට අදාළ සිතිවිලි වූ අතර ඒ කියන්නේ විමසීමට විශ්ලේෂණයට නොකියමි. ස්වාමීන් වහන්සේ කරසු පරිදි සිතිවිලි පවා අපේ ආරක්ෂක බාන්තරයේ භූමිය විනාශ කරන බව පැවසු නිසා එවිට මා කුමක් කළ යුතුද හිතාගන්නට නොහැකි විය. මා නැවතත් මාතෙන් මෙතන යන මුල ධර්මයේ අනුකූල අනිත්‍ය සත්‍යයට වරින් වර පැමිණේ. මා කිත්තිවිලි පැමිණෙන හැම වාරයකදීම අකුසල් කිසිදු බැහැර කිරීමට උත්සාහ ගතිමි. සතර සම්‍යක් ප්‍රදාන වීර්ය වර්ධනා මෙවැනි අවස්ථාවකදී ධාර්මික කිතිවිලි පැමිණීම ආශිර්වාදයක්ද අවාසියක්දයි පහදා දෙන්න. මෙම අවස්ථාවට මා සාර්ථක කරව මුහුණ දෙන්නේ කෙසේද? ඔබ වහන්සේගේ උපදෙස් පදමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. ඒ හිතවිලි වල තියෙන ධාර්මික ධාර්මික බව නොදැන නොසලකන වෙලාව තමයි රහත් වෙන වෙලාව කියන්නේ. යම් තාක් මේ හිතවිල්ලේ පවා ධාර්මික ධාර්මික තියනයි කියලා කියනවනම් තාම ද්වේතාවට අහුවෙලා තාම ආතතිය ගත කරන්නේ. හිතවිලි කරන ධර්මතාවය. බුදුජානකසේ දේශනා කරව සත්‍යපට්ඨානේ අන්තිමට තියෙන ධර්මානුකර්ෂණාරම බලන්න හැම දෙයකටම නමක් තියෙනවා ධර්මයි. කුසල් හිතෙලි ධර්මතාවයක්, අකුසල් හිතෙලි ධර්මතාවයක්. මේ එකටම නාප එකටම නාප වෙච්ච ගමන් ඉතින් මේ මනසරවර්පටි දෙකට ඇද්දා වගේ ඉතින් ටෙන්ෂන් තමයි. මේ දෙකම මම නෙවෙයි, දෙකම මගේ නෙවෙයි, දෙකම මගේ ආත්මේ නෙවෙයි. එනිසා මොකටද මේ ෆිල්ටර් එක දාගෙන අර පැත්තේ විතරක් තියාගන්න මේවත් ටික නැති කරන්න හදනවා කියලා කියන්නේ මේකට කියන සදාචාරවාදී කියලා. මේ සදාචාරවාදී කියන තාක්කල් ද්වේතාවේ ඉක්මවන්න බෑ. එහෙම නැත්නම් මේ අෂ්ටලෝක ධර්ම વિશે කම්ප වෙන තාක්කල් නිවන් ලබන්න බෑ. මේ හරි මේ වැරදි මේ හොඳ මේ නරක මේ ධර්ම මේ අධර්ම බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා ධම්මෝ විවෝ භික්ඛවේ පහතබ්බා පගේවා ධම්මෝ කිය. මහනි මේ ධර්මයක් තිබුණාට අතාරින්න වෙනවා ධර්ම ගැන කුමන කතාවද කියලා. ඒ නිසා මේ ධර්ම කීටිලි කියලා අපි වෙනම මඩිසලයක දාගෙන ඉන්න ගත්තොත් එහෙම ඔය මඩිසලේ නිසා තමයි නිවන් යන්න බැරි. ඒකත් ඒක මඩිසලේ දාගන්න එක නෙමෙයි කරන්නේ ධර්මගේ හිතුවේ ධර්මගේ හිතුවේ දෙකම මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නැත්තම් තුච්ඡතෝ රිත්තතෝ ශුඤ්ඤතෝ පරතෝ අනත්තතෝ අන්නේතෙන්ට යන කම්ම ඒ දෙන්න එන්නෙම නම් හැබැයි එක එක විස්පාකරන වේද නිරූපණය කරන හිතවිලි හොඳ හිතවිලි එන්නේ බොහොම ආඩම්බරෙන් වගේ අපි හොඳයි කියන දේවල් නමුත් හිතවිලි වල එහෙම එකක් ඇත්තේ නැහැ. අපි විශ්ින් ආරෝපණය කරන එකක් තියෙන හැම හිතවිල්ලකම සමහිත සමමිත සමතුලිත භාවයේ එන එක තමයි ඒ භාවනාවේ තියෙන ඉහළම දීර්ඝනි තතතාවය. එහෙම නැත්නම් කියනවා උපේක්ෂාව. එහෙම නැත්නම් නොසලෙන බව කම්පන වෙන බව අෂ්ටෝක ධර්මයේ කම්පන වෙන බව ඉතින් ඒක තමයි ওই සාමාන්‍යයෙන් අපිට ඒක හුරු නිසා මේ අෂ්ටලෝක ධර්මයේ වගේ කියන වචන අපි අහලා තියෙන නිසා අපිට කියලා දෙන්න පුළුවන්. ඒක දන්නේ නැති කෙනෙකුට කොහොමඩක්වත් මේක කියලා දෙන්න බෑ. එයා දන්නේ මේ හිතවිල්ල හිතවිල්ල මේක හොඳ නරක කියලා දාන එක මම දාන නම. ධාර්මික අධාර්මික කියලා හිතවිල්ල නම දාන එක මම විශ්ින් කරන දේ. ඊට පස්සේ මමමයි ඒක එකක් කරගෙන එකක් විශ්ි කරන්න හදනවා කියන්නේ. එතකොට තමයි මේ සංකර භාව සංස්කරණීය අනවශ්‍ය පටලවිල්ල වෙන්නේ. හිතවිල්ල බව දැනගන්න ඒක හේතුඵල ධර්මයක් නිසා එනවා. ඕනනම් ඒකට නම් දායි අපි මේ හිතවිලි නරකයේදී නමුත් යනවා සැලෙන්නේ නැතුව දෙකටම සමහිත සමමිත සම තුලිත භාවයෙන් ඒක තමයි කරන්න තියෙන්නේ. ඒක ඉතින් භාවනාවක්ද එහෙම නැත්නම් පෞෂත්ව ලක්ෂණයක්ද එහෙම නැත්නම් ඒක පුහුණුවකින් ගන්න පුළුවන්ද කියන එක සම්පූර්ණ යොත්තු මාත්‍රාවක්. භාවනා ප්‍රශ්න ඉවරයි කියලා එක බුදුදහම ප්‍රශ්නයක් තියෙනවා. අගම ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානයේ පිට එක ආනාපානසතිය පිටමයි කිලාවක් වඩමින් මම අතර ගන්නවා සකම් භාවනා කරනවා. වහන්සේගේ ත්‍රිකෝණ සම්බන්ධයෙන් විතකල්ලායක වුණා. වහන්සේලා සාමිලායක කෙරෙහි දිනාතන් බොහොම පිං. මට එක ප්‍රශ්නයක් තිබෙනවා. බුද්ධ කාලයේ වහිත ලංකාවේ මෙවැනි සාමූහික භාවනාවක් සිදු අවස්ථාව ගැන අසන්නට නැත්තේ කුමක් නිසාද? මේක ආනාපාන සති සූත්‍රය අරගෙන කියවන්නේ තියෙනවා ඒකේ. නෑ කියලා බැලුවොත් නෑ තමයි. ආනාපාන සති සූත්‍රය බුදුන්සේ මේ පස්පවන්නේ කරාට පස්සේ එදා රාත්‍රියේ බලනකොට මහා කාශ්‍යප මහරතනසේ 15 දිනක් විතර ධ්‍යාන උගන්වනවා. සාරිපුත්‍ර සාංශේ 19ක් විතර. එක එකන එක එකන කණ්ඩායම් ධ්‍යාන උගන්විත බුදුන්සේ කල්පනා කරනකොට දැන් වස්පැවරුවොත් ඊට ඉඳලා චාර්කාව යනවා මේ භාවනාවක් හැදෙනවා. එනිසා බුදුන්සේ ඔක්කොම සංගණනය කරන මේ සරිවස් පවාරණය කරන්නේ අපි දික් කරනවා කියලා. ඒක ඔක්කොම දැනගත්තලු මොකක් හරි වෙනසක් තියෙනවා. ඒ නිසා අහල පහින්න සංඥාත් ඔක්කොම ඇවිල්ලා අර ඇති වෙච්ච ගැම්ම කඩා ගන්න තියෙනවා. ඒකේ ඒකේ ලස්සන කතාවක් තියෙනවා. ඒ බොහොම සුළු පිළිසක් තමයි ගුරුවරයා අරගෙන තියෙන්නේ. 10ක් 15ක් 20ක් විතර වැඩි පිළිසක් අරගෙන නැහැ. ඒකල පර්සනල් ටච් එකක් එක තමයි ඊළඟ තියෙන්නේ. ඒ නිසා එම කියනවනම් කවුරු හරි මම හිතනවා පැහැදිලිවම වෙන කවුරුහරි කියපු දෙයක් අහලා කියනවා මිසක් පරීක්ෂා කරලා බලලා කියන එකක් නෙවෙයි. මම එක නිදර්ශනයක් කියන්නේ කියලා බලන්න ආනාපාන සතියට කොච්චර ලස්සනට ඒක විස්තර කරන ගහන හඳ පායලා කිරිසයිව ගිලෙමින් බුදුරජාණන් වහන්සේ ශිනගත් එක්ක ඉන්න ගම බුදුරජාණන්සල පේනවා එක එකන එක එකන ඒ ඒ තැන්වල ගස්සට තියන තම තමන්ගේ ශිෂ්‍යව හසුරුවන කමඩන් සුද්ධ කරනවා කමඩන් දෙනවා ඊට පස්සේ තමයි තීන්දුව කරන්නේ දැන් මේක හෙල්ලුම් කරනවා චාරිකාවෙ කියොත් කියන නතර කරනවා. ඒ නිසා මේ වනින්දස්සනට කණ්ඩ අරගෙන ඉවරලා මේ මේ වගේ ප්‍රශ්න ඔළුවට දාගෙන සතිය කියන අහිංසකකම කඩා ගන්නවා. සතිය කියන නිර්වුල් භාවය මේ තර්ක මනසකින් බේරන්න බෑ. තර්ක මනසේ එනකොටම දැනගන්න එක සතියට වශ. ඒ කියන්නේ අහිංසක වෙන්න, සරල වෙන්න, ඒ ඒ චිත්තක්ෂණය පුළුවන් තරම් ගොඩ දාගන්න. කියන සම්පත්‍ය වශයෙන් ඒ ඒ චිත්තක්ෂණ පුළුවන් තරම් ගොඩ දාගන්න. නැත්නම් යන්නේම ওই තර්ක වලට තමයි. කිසිම වගතුවක් නැහැ වයි. අවිනාඩි 20ක් විතර කාලය තියෙනවා. අන්න දෙන්නේ කැත ඉස්සලා තියෙන බය. Thank you. ස්වාමීන් වහන්සේ කලින් ප්‍රශ්නේදී ධාර්මික විපරිදි කියලා අදහස් කරේ ඇත්තටම ධර්ම. මොකද? කලින් ප්‍රශ්නේදී ධාර්මික විපරිදි කියලා අදහස් කරේ ධර්මය. ධර්මයේ තමයි ධර්මයේ කියන එක තමයි ධර්මකතා තමයි ලෝක තියෙන හරියක් තියෙන්නේ. ධර්මයට අහුවෙන්නේ නැති මොන හරි තියෙනවා නම් කියන්න බෑ. ධර්ම කියන්නේ දේවල්. මොන જાචුණත් කක්කා සතියට කක්කා. සත්‍ය පිටුවා. ඒව තියෙද්දිත් මම මෙතන ඉන්නවාට පුළුවන්ද? නික වේදනාවක් ආවම, සද්දයක් ආවම මොකද කරන්නේ? සද්ද තියෙද්දිත් මම මෙතන ඉන්න බව දැනගන්න පුළුවන්ද? නැත්නම් කරගෙන යහන බහන්ට යන්න පුළුවන්ද? මොන දියාවත් ඒක පිටියක් කරගන්න එපා. ඒක ඇහිදල් තියෙන එකක්. ඒක හරහා බලන්න පුළුවන්. බලන්න බලන්න ඒකේ මම කරගෙන ගිය අරමුණට සමීප භාවයක් ගන්න පුළුවන්. තව ප්‍රශ්නයක් තියෙනවා සමහරවිට දැන් භාවනාව කරනකොට අපි සිත ප්‍රතිමත් කරගන්නකොට සතිය ඉන්නම ඒකේ සතිය සති බලයක් වෙනවා ඒ අවස්ථාවේ සති බලයක් වෙනකොට ඒක ප්‍රඥාවෙම එක අංගයක් දැන් තාම සති බලය ප්‍රඥා බලය කියලා දෙකක් තියෙනවා ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් වෙන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා. ඒ අතර මේ මූල ධර්ම වශයෙන් නම් පටලවිල්ලක් නැහැ. නමුත් මේ ඒ කියන්නේ වල වෙන වෙනම නම් දෙකක් තියෙනවා. මුල ධර්ම වශයෙන් බලනවා. අන්තර් සම්බන්ධතාවක් තියෙන්න පුළුවන්. එතකොට අපිට ඒක සාකච්ඡා කරන්න බෑනේ. ඒක මේ සංවිධානය කරන්න බෑ. නමුත් ඔය ඔය අහන ප්‍රශ්නේ හැටියට කියනකොට තියෙන අසත්‍ය බලය වගේම ප්‍රඥා බලය කියලා එකක් තියෙනවා. ඒක තමයි සම්මත ඉතිරිමත් කියනවා බොඩි නොලෙජ් කියලා එකක්. ඒ බොඩි නොලෙජ් කියන එක මේ භාවනා කරලා කොහොමද අපි ආභෝග කරන්නේ? කඩබලයක් නැතුව කය තියෙනකොට කොහොමද තියෙන්නේ කියලා හිතට ගන්න. ඒක මේ කවුරුත් කියලා දෙන එකක් නෙවෙයිනේ සමබර වෙච්චාම කය කොහොමද? හොඳට පයිප් නොපැකලිය විදිනකොට කය කොහොමද? ඉඳගෙන ඉන්නකොට කය කොහොමද? නිදාගෙන ඉන්නකොට කය කොහොමද? හිටගෙන ඉන්නකොට කය කොහොමද? එතකොට තේරෙයි වැට පැකිලෙනකොට කය කොහොමද කියන්නේ. එයිසා ඒක මේ අපි ළඟ තියෙන එකක්. එහෙම නැත්නම් සමතුලිතතාවය වගේ එකක්. ඒක පිටින් ගන්න දෙයක් ඇත්තේ නෑ. සමතුලිත වෙච්ච වෙලාවේ අඩු ගානේ කලබල වෙන්නේ නැතුව ඒක හොඳට හිතට සටහන ගන්න කියනවා. ඊට පස්සේ ඒකට කලබලයක් වෙච්ච වෙලාවක අන්නතෙන්ද ගියා නම් හරි කියලා තමන්ට මේ මධ්‍යස්ථ ලක්ෂණයට යන්න පුළුවන්. හැබැයි කලබල වෙලාවෙත් නැති වෙලාවෙත් කයි අම්මාකාරයක් තියෙන සටහනක්ද තියෙන එක දැන ගැනීම හරහා අපේ නොලෙජ් එකට මිස්මතු වෙන්න වෙලාවක් වෙනවා. ක්‍රොස් කටේවත් අදා ගන්න බැරි කලබලයක් එන්නේ. ඒ නිසා මේ කයට හඬ කය දන්නවා අපි ළඟෝයි තියෙන ප්‍රශ්න හුඟකට උත්තරේ. අපි හිතනවා අපිට වැඩි එක ස්පෙෂලිස්ට් දන්නවා කියලා. ස්පෙෂලිස්ට් කියන්නේ උගේ කයවත් දන්නේ නැති කෙනෙක්. කවදාකවත් නැහැ. උට රුපියල් 100ක් දීුවා වෙන කෙනෙක්ගේ කයක් ගැන කතා කරනවා. එහෙම කුලියට ගන්න පුළුවන් වෙන එක මිනිහෙක්වත් ලෝකේ නැහැ. ස්පෙෂලිස්ට් කියලා කියන්නේ උසල්ලි වලට ස්පෙෂලිස්ට්. එන්න මොනම දෙයක් ඕනම සබ්ජෙක්ට් එක ස්පෙෂලිස්ට් ඉඩියට් එක. ඒ ඌ ගැන ඒක දැනගන්න ඌගේ ගෑණිකෙන් අහන්න බලන්න කියන්නේ. ඕනම ජීනියස් කෙනෙක්ගෙන් ගෑණිකෙන් අහන්න ඕන ගෙදර ආවම කොහොමද කියලා. ඌ ලෝකෙට ලොක්කා බෑ ගෙදෙට්ට දෙවෙනියා. ඒක කිසිම එක්ස්පර්ටිසි ඕනේ බොඩි නොලෙජ් කියලා කියන්නේ. මම දැන් අවුරුදු මේ කාන්තිතුමා ඉන්න කාලේ හරියට ආරාධනා එනවනේ. මේ සෞඛ්‍ය ඉච්චර හොඳ නැතිලු. ඉතින් ඒවට ඔක්කොටම උදව් කරන්නත් ඕනලු. ආන්තිතුමා කියනලු ආරාධනා වලට නම දාන්න. කමක් නැහැ. මගේ බూరు සහෝදරය ඊට දුන්නොත් එඤ්ඤම් කියනවලු. මේ බూరు සහෝදරය ඊට දුන්නොත් එඤ්ඤම්. නම දාගන්න මේ බూరు සහෝදරයාට සලකන්නේ නැතුව මොනක් කරන්න බෑ. ඒකට පොඩි නොලෙජ් යන්නේ කවදම කායිමත් දාන්න බෑ. කවුරු ඇව්වත් කියන්නේ අනුන්ට උපදෙස් දෙන හැම මිනිහම Taman ගැන නොදන්න මිනිහෙක්. Taman ගැන කරන තියෙන 100 100ක්ම නන මොකද්ද දැන් ඔබට ඕනේ? ඌට ඕන දේ දෙනවා. ඔක්කොම දෙනව නෙවෙයි අපිට පුළුවන් නම්. ඒ නිසා අපි මේ මිත්‍යෙක් කළා අපි මේ විඳවන්නේ අපි කවදාවත් අපි කයින් අහන්නේ නැහැ. මොකද්ද අවශ්‍ය කරන්නේ? ඊට කිසිම මේ මේ භාවනා කරන හොඳම පෝස්චර් එක මොකද්ද කියනවා? බද්ධ පරියන්කේද half lotusද quarter lotusද මොන මගුලක්වත් නැහැ ඉඳගෙන බලපංකො සැපකෝකද කියලා ඔච්චර තමයි සක්මන් කරනකොට වේගය මොකද්ද කියලා අහන්නේ ඇඟෙන් අහපන් ඇඟ කියනවා අපි කවදාකවත් හිතන්නේ මේ යේසුස් වහන්සේ කියලා තියෙන කිසිම සාන්තුරේ gedara ගමේදී බබලන්නේ නැහැ කියලා දැන් මම වුණත් මේ තිරුට ගියාම සත්‍යය පහකට ගණන් ගන්නවා මේ උදේ ඇඳය දන්න ධම්මජීව හඳුනන. දැන් මෙහි ආපුවාම ඊට මෙහි විල ගියාම අම්මා එන්න සරගෙන ටොරොන්ටෝ ඉඳලා එන්නේ කියලා සෑහෙන කරක් ඒක නිසා එහෙම කෙනෙක් ආශ්‍රය කරන්නත් එපා. ඥාන හැම මගුලටම හැම කෙනෙක් අනුන්ගේ උපදේශාන මිනිසයා අර උනා උනා මේ වඳුරට කඩුව දුන්නා වගේ. කිසි සත්‍ය පහක වැඩක් නැහැ. Tamange වැඩි Taman කරගන්න පුළුවන් මිනිසයා කොයි જાචුණ ප්‍රශ්නයක් නැහැ. ඒකම තමනුත් කරන්නේ. කාටවත් අහන්න ඉස්සලා ප්‍රශ්නේ. අභිවදනය කරන්න ඉස්සලා අභි අභිනන්දනය කරන්න ඉස්සලා අජෝසනය කරන්න ඉස්සලා දැන් මම මොකද කරන්නේ? ඒක තමයි අන්තිමටම එන උත්තරේ. අපි ඒ වෙනුවට හිතන නෑ මයිටි බුදුහාමුදුරේල කොට දායි අපිව. එහෙනම් අරය කරයි මෙයා කරයි හැම එකකෙම හීනමානයක් දෙන එක දේව නිර්මාණවාදීන් ඇති කරගත්ත හීනමානයක් අපි ළඟ තියෙනවා. එහෙම කරන්න බෑ බුදුරජාණන්සේ කියන්නේ තමන් පිළිබඳ විශ්වාසය ඇති කරගන්න. මමත් මිනිස්සෙක්. ඔබටත් මට වගේම මේ හැකියාව තියෙනවා, පින තියෙනවා, භව සම්පත්තිය තියෙනවා. කරුණා කරලා අත්තයි අත්නෝනාතෝ. තමන්ටම තමන් සරණක් කරගන්න කියලා. අපි පුළුවන් තරම් බලන්න නෑ නෑ කොච්චර කෙරුවක්වත් අහවලාගෙන් පිටක් වුණොත් හරියයි. ඒ තියෙන තාක්කල් හීනමානයක් කියලා එකට කියතයි. බොඩි නොලෙජ් කියලා කියන හරිම නිදහස්. හරිම ස්වෛරි ස්වාධීන ශක්තියක්. ඒ මොකද මේ එක කයේ මනුෂයා හිටන මොලේ තමයි වැඩේ යන්නේ කියලා. ඒක සම්පූර්ණ ඩිස්ප්‍රූව් කරලා ඉවරයි නියුරෝ සයන්ස් වලින්. හැම ශෛලියකටම ඒකට න්‍යෂ්ටියක් තියෙනවා. ඒ න්‍යෂ්ටියේ මුඩු මානවයාගේ සෑම තොරතුරක්ම RNA DNA වල තැම්පත් කරලා තියෙනවා. ඒක නිසා මේ RNA DNA කියන්නේ කවදාකවත් මැරෙන්නේ නැති එකක්. අම්මලගෙන් දරුවන්ගෙන් ඇවිල්ලා මේ පුංචි චේන් එක ඇතුලේ කොස්මික් එනර්ජි නැත්නම් කොස්මික් ලයිබ්‍රරි එකම තියෙනවා. අපි ඒක බලන්නේ නැතුව පුස්තකාලේ පොත් දිගාරින්න. එතකොට වෙන්නේ මොකද මේ කැටයක්. ඒ හොඳට බලන්න සෛලයක් සෛලයක් පාසා RNA DNA එකක් පාසා මේ මානව සංහතියේ සියලුම ඉතිහාසය තැම්පත් වෙලා. ඒකට ගන්න ඒකට ගන්න කරන ගෞරවයක් තමයි බොඩි නොලෙජ් කියලා සඳහන් කරන්නේ. Tamanට වැටහෙන දේ. ඒ වෙලාවේ හැටියට. ඒක 100 100ක් හරි කියලා ගන්න ඊගා චිත්තක්ෂණ වලට ඒ කියන දේ. අන්නේ විදිහට මේ Taman පිහිට Taman අතට හිතට Taman අත මේ සෙවනලා වගේ මට මං විතරයි බෑ. කාගෙන්ද ඇහුවයි කියලා නරකක් නෙමෙයි මම මේ කියන්නේ. මේක සෙකන්ඩ් හෑන්ඩ් කියලා මතක තියාගන්න. මේක ඔරිජිනල් එක. ස්වාමීන් වහන්සේ යෝග්‍ය කියපු විදිහට සති බලය ප්‍රඥාව වෙන් කරලා පෙන්වුවට ඒ දීක ප්‍රඥාව නිකම්ිනුත් මේකේ ખાલી ෆවුන්ඩේෂන් එක ප්‍රඥාවනේ ඒකේ ප්‍රඥා චරිතවල එහෙම වෙනවා ශ්‍රද්ධා චරිත ගන්නකොට ප්‍රඥාව නෙමෙයි බේස් එක වෙන්නේ තියෙනවා ඒක ඒක අවචාවට ලක් වෙලා තියෙන ශ්‍රද්ධා චරිත යනකොට ප්‍රඥාව බේස් වෙන්නේ ප්‍රඥා චරිත යන ශ්‍රද්ධාව බේස් වෙන්නේ යම් ප්‍රමාණයකට කියනවා නමුත් ප්‍රඥා එකන හැබලා ප්‍රඥායම වැඩ ගන්නවා. එයා හිතන්නේ ශ්‍රද්ධාවෙන් කරන්න පුළුවන් කියලා. ඒ ශ්‍රද්ධා චරිතය හිතන නෑ නේ ඔය අත්හම ප්‍රඥායන චරිතය ශ්‍රද්ධාවේ කියලා යම් මට්ටමට එනකන් නැත්තම් ඉන්දිය සමත් ප්‍රතිපාදනතාව කියලා කියන ඉන්දිය ඔක්කොම සම වෙනවනේ. සම වෙනකන් අපි පක්ෂග්‍රාහී. සම වෙන්නේ හැම වෙලාවටම නෙවෙයි. ඒක වෙලාවකට ඔක්කොම ඇවිල්ලා නේ ඇරෝහෙඩ් ෆෝමේෂන් එකට ඔගේ හිල්පයි කරන්නේ. සම්ප්‍රයුක්ත බලයේ හේදෙන එක තමයි. එතකොට manussත්වයේ ඉක්මවනවා. අපේ වෙලා තියෙන්නේ ඔය දහන් නන්නත්තර වෙලා තියෙන. ඒ කියන්නේ මේ ඇඟිලි දිග ඇරියා වගේ පෙන්වන මේ පැත්තට ශ්‍රද්ධාවක් දිනනවනම් මේ පැත්තට ප්‍රඥාවක්. මේ පැත්තට වීර්යය දිනනවනම් මේ පැත්තට තමයි සමාධියක්. සතිය උඩට. මේ ඔක්කොම එක තැනට ආපු වෙලාවක් හිතන්න කියලා. ඒකට කියනවා ඉන්ද්‍රිය සමාන සමත්ත සමත්ත ප්‍රතිපාදනසා ඉන්ද්‍රිය ඒක රස වෙනවා කියලා ලොකු සංසනමක් දාලා තියෙනවා. ඒක manussත්යේ හැපැත්තේ. ඒකවල ශ්‍රද්ධාව ප්‍රඥා දෙන්නම ඇවිල්ලා සංප්‍රයුක්ත බලය දාන මේ දෙකත් ඇවිල්ලා සමාධියයි ප්‍රඥා වීර්යයත් ඇවිල්ලා සතියත් ඇවිල්ලා ඔක්කොම අපි කියන්නේ එකයි එකයි එකතු වෙච්චාම දෙකයි නෙවෙයිනේ 11ක් වෙනවා 3 4ක් වෙනවා ඒ වගේ අපි සංප්‍රයුක්ත බලය කියන එක අපි කවදාකවත් දන්නේ නැහැ අපි මේ જાතියින් වශයෙන් බෙදිලා ඉන්න තාක්කල් පු탁 පු탁 කියලා අපි නිකම්ම නිකන් වැල් ගැටවිල්ල වෙනවා අපි සාමූහික වුණොත් ජපානයේ කිව්වේ මුළු රටම සාමූහික වෙන්න පස් දිනක් සාමූහික වෙලා ලෝකෙටම ගහතයි. අනකාරික ධනවතුන් මරනකොට කිව්වේ මට සංඥාංශ ප්‍රශ්නයක් ඉන්නවනේ. ඒත් නෑ. අපි ඒ තරම් එක එකාගේ මතිමතාන්තර වලට කවදාකවත් අනික් කෙනෙක් කරාට යෝජනා ඉස්සර කරන්න කැමති නැහැ. ඒකට ප්‍රතිසංශෝධන කියනවා. ඔබ තව දියුණු කරන්න පුළුවන් කියනවා. මෙහෙම මෙහෙම කියනවා කොහොමයි ස්ප්ලිට් ඒ ස්ප්ලිට් එක තමයි පෘ탁 කියලා කියන්නේ. පෘ탁 කියන වචනේ තේරුම වෙනස් වෙනස්. පෘ탁ඥය කද්දාවත් ඒ තමන්ගේ රුචි අරුචි ආනන්දයත් එක්ක සම වෙනවා තියෙනවා දකින්නවත් කැමති නැහැ. දැන් මගේ රුචිය වෙනස්, මගේ මේක වෙනස්, එහෙම මේක කියලා ඒකට හටම් කරන එක තමයි හැමදාම කරන්නේ. ආර්යයන් වහන්සේලා තුළ තියෙන ඔක්කොම සමානයි. එකෙක්වත් වෙනසක් නැහැ. කයින් වෙනස් වුණාට එක හිතින් ජීවත් වෙන්න කියලා කියනවා. ඒකට ආර්යයන් වහන්සේලාට පංගු බේරුව ඇත්තෙත් නෑ, දේශී මාර්ගල ඇත්තෙත් නෑ. ජොලි ඉන්නෝ. කුරුල්ල වගේ. පුත්තඥයාගේ වැඩිම එක ගෙදරක ඉන්න දරුවෝ දෙන්නෙක් බලන්න එක දෙයක් ගෙනත් දීපුවාම ඒකට එක එකන එක එක මත ප්‍රකාශ කරන්නේ. අපි හිතනවා ඒක විචිත්‍රත්වය කියලා. ඉතින් ඒකනේ මේ මේ මල්ටි නැෂනල් කම්පැනි වල වවන්නේ. නම කිව්වට එපා හරියට බ්‍රෑන්ඩ් නේම් එක කියලා කියන්නේ නැත්නම් හරියන්නේ නැහැ. ඒක නේ අපිට හරියන්නේ ඌට හරියන්නේ දාට. හොඳයි බයිකේ ගියා. ඔව්. එහෙනම්. ඔව්. අද අපිට දාන්න හම්බුණා මුළු වගේ පොඩි වැන්නේ නැහැ. ඉතින් ඕක දැක්කම මම කන්න පටන් ගත්තා ඊපස්සේ මට තේරුණා මේක තියෙනවා කියලා. ඉතින් මම හලපුණා ඒ පාට අම්මා හරියට කිව්වා. එතනින් තමයි මම හැරේ අම්මගේ කිව්වා. දැන් මේ ඇති වෙන අම්මගේ වෙන කැලලක් කැවිලා තුවා. දකින්න දෙකේ මනාපමනාප මේ මොකදේ දකින්න පිටින් කියලා. එතකොට දැන් මේ මේ මොකදේ මම රතමිත්‍රේ ඒ දැනෙන්නේ. හැබැයි මම මේ මේ මොකදේ මේ රතමිත්‍රේ හරි රතමිත්‍රකෝ එකක් මට තේරෙන්නේ නැහැ මේ දුක අන්තිම මේ අපි හැම වෙලේම කිසිම දෙයක් කරන්නේ නැහැ. අපි කවදාකවත් වෙන කාරණේ රට නිදලත් නෑ දැකලත් නෑ මේ වෙලේ දකින දේ මුලින්ම එක්ස්පෝස් කරලා මේක විවිධ කියන අදහස ආව නමුත් ඒක ෂෙයා කරන්න ඕනේ. ඒක සයිකොලොජි වල කියනවා මේ කොල්ලෙක් කෙල්ලෙක් ගැන හොයනකොට එයාගේ අම්මගේ ක්වොලිටි ස්ටිකලු බලන්නේ. අම්මගෙන්නේ ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්න පවුලක ජීවත් වෙන කෙනෙක් අම්මා ඒ තරම්ම මේ ඉන්ඩිස්පෙන්සබල් නේ. ඒ නිසා තමයි හොයනකොට බලන්නේ කෙල්ලෙක්ගේ මන කාම ආශාවත් ඉෂ්ට වෙන්න ඕනේ. ලස්සන තියෙන තුන අම්මගේ ක්වොලිටි ඉෂ්ටිකලු බලන්නේ. කවදාකවත් හම්බෙන්නේ නැතු. ඒක නිසා හැමදාම හොයනවා. හැබැයි ඒක ඒ කොල්ල දන්නෙත් නැහැ මොකද නෝම් එක කියලා. නම් හොයනවා කයිටි මම මේක දැසක් කෙල්ලෙ පිටිපස්සෙන් ගියා. ඉබේලේ නෝඩ මං බැලුව කොණ්ඩේ දිගයි හොඳයි. කෙට්ටුයි ස්ලිම් බොඩි එක හොඳයි. ඉතින් ඔක්කොම බල බල යන යන ලාලිත්‍යත් හොඳයි අක්කා යන්නේ එන්නේ කන්නේ බොන්නේ හරිම තාලෙට ඒකත් හොඳයි. ඉතින් මගේ යාළුවෝ කයිටි මං කවර කෙල්ල යන පොඩ්ඩක් අපි දෙන්න ලකුණු දෙපතියි. දෙන්න ලකුණු දුන්නා පස්සේ 140ක් ලකුණු හම්බුණා. ඇත්තටම මම ඒ කෙල්ල ගැන පිළිමද හිතත් ඇවිල්ලා තිබිලා තියෙනවා. මම දන්නේ ඒක විරුපට රසගී අරු බඳපු එකේ. ඊට පස්සේ කිව්වා මම නම් 35 පෙන්නනම් ගන්නවා මචං. ආයෙ කතා කරන්න දෙයක් නැහැ 35 ඇති කියලා. ඉතින් මට තේරුණා අපි එක එකනා එක එකනාට දෙන ඔබ වික්ටෝරියන් ඒජ්ගේ ගෑණියගේ හැඩයේ තියලා වෙනම ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. දැන් මේ මේ දැන් අද තියෙන ටෙක්නොලොජිකල් ඒජ් එකේ අයිඩියල් ගෑණි කියන්නේ කවුද කියලා. බ්‍රිජට් බාඩෝද එහෙම නැත්නම් ඒ එක එක මේ BBC එකේ තියෙන පොතක් සිවිලයිසේෂන් කියලා. ඒ අන්තිමටම පෙන්ලා දීලා තියෙන්නේ බ්‍රිජට් බාඩෝ. එතකොට ඇමරිකාවට ලස්සනම ගෑණි ඒක තමයි සිවිලයිස්ම දෙයි. සිවිලයිසේෂන් එක අපි බලන්නේ මේ ගෑණිකේ ස්ටෑන්ඩඩ් එක. ගෑණිකේ ස්ටෑන්ඩඩ් එක බලනකොට හැම වෙලාවෙම අනින්නේ තමන්ගේ අම්මගේ තිබුණ ෆීචර්ස් ටික. ඒක නිසා දැන් අම්මා ඉන්නකම් කාලල්ලා නැති වුණාට පස්සේ ඉතින් ඒව හොයා ඒ තියෙන රස විමුණ කෙහෙල්මේ කෑවත් ඇති. ඒක අපි හැම කෙනාගම තියෙන ගතියක්. අපේ අම්ම ඉන්නකම් කිව්වේ අපි චම්බර සාගන තොපට තේරෙයි මම නැති දවසේ කියන. මුත්‍රම තද වෙච්චා. තොපට තේරෙයි මම නැති දවසේ. ඒ උදේ පාන්දර නැගිටලා රෑ 10 වෙනකම් පුදුමාකාර ඇදිලක් නේ අදින්නේ. මේ අද්දක ඉරිතයිලා කල්ලුම කළු පාටයි. වලං හොදලා රෙදි හොදලා ඔක්කොම කරලා ඒ වුණත් අපි ගිහිල්ලා ෆේවරක නිහිලා මට මට මේ මිහි වෙන්න. ඒතර කියන අපිට උඩට තේරෙයි කවදා හරි මන් නැති දවසක ඇත්ත කතාව. ඒ නිසා අපි ඇත්තටම කන්නේ ඉල්ලන්නේ අර හිතේ තියාගෙන ඉන්න රූපයක් මිසක් ඒකද රසම දේ ඒකද ගුණම දේ ඒකද වටිනම දේ කියන එක අහලකවත් නැහැ. ඔය මොකද්ද තියෙන ෆීචර් එකක් පිටිපස්සේ යන්නේ. මනුස්සයෙ තරම්ම අමනයි. ඒක දන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් කාර්යය විතරයි. උන් දන්න හොඳටම මුක්කකින් හරි මිනිස්සයා වගලගත්තට පස්සේ ඕනි ගාණක් ගෙවනවා. ඉතින් උන් දැන් දැන් තියෙන විකිලීක්ස් උන්ගියාට පස්සේ තියෙන්නේ ඒගොල්ලෝ මිනිස්සයාගේ මනස ඇඩ්වර්ටයිස්මන්ට් වලින් හදලා තව අවුරුදු 20කට එහායි. සෙරප්පු ටික කොහොමද වෙන්න ඕනේ? ඇඳුම කොහොමද වෙන්න ඕනේ කියලා ඔක්කොම හදලා ඉවරයි. ඉතින් කාන්වලක් දාලා සංගීත සංදර්ශනයක් දාලා රූප සුන්දරයක් තෝරලා එයාට තෑග්ගක් දෙනවා එයාට අන්දනවා රැඳුම. ඊට පස්සේ ඒක මොඩල් එක වෙනවා. ඒතකොට අර මිනිස්සු බඩු ෂුවර්. දෙල්ලස් කාලේ මාගත් එකට දාවම හෙට උණු උණු කැවුම් යනවා. අපිට හිතනවා මේ මිනිස්සු අවුරුදු 20 20කට ඉස්සෙල්ලා අපි ගැන හිතලා සල්සම් හදලා තියෙනවා කියලා. මාරයක් තමයි හම්බෙන්නේ පාසෙ. කිලෝරක්ම කරන්න බෑ. ඒකේ hidden message එක මිනිස්සුෝ මේ මත් කරවන්න ඇඩ්වර්ටයිස්මන්ට් සයිකොලොජි එකෙන් ඇති කරලා තියෙන දේ ඒක හරීම සංකීර්ණයි. ඉතින් ඒක වෙන්නම පාරිභෝගිකත්වයේ තියෙන කෙනාට සුඛෝභෝගීත්වයේ තියෙන කෙනාට දෙන දේ කාලා ඉන්න කාට මොකක්වත් හවුන්නේ. ඉතින් ඒ නිසා අපි හැම වෙලාවෙම කන්නේ හීනයක් හිතලුවක් කන්නේ. බත් නෙවෙයි. දැන් මේක දැනගත්තට පස්සේ නිකන් hina කාලා ජීවත් වෙන්න ප්‍රේමී මාගේ ආහාරේ මොකක්ද දින දින්න මම මතක නැහැ මොකෙන්ද දි ලෝකේ මොකක්ද දින ජෝති ආසාවෙන් පිරි ලෝකේ ප්‍රේමී මාගේ ආහාරය ඉතින් ඊට පස්සේ ජෝතිපාලගේ මේ ආල්පොත අයින් කරුවා <laughs> ඒ දවස් ලොකු කම්පොත් තිබ්බේ ඉතින් ඕකම කාලා හිටපන් කියලා. නේ ඕනේ පැත්තකින් මේක බලත හැකි. අපි අපි අපි අපි නාශන වල ආලා තියෙන්නේ නාශනෙන් අදපු දිහාට අපි යනවා. ඒක සාධාරණීකරණය කියලා මිසක් කදාකත් අභියෝග කරන්න යන්නේ අපි. කදාකත් මේක මේ විවේචන මනසකින් නැත්නම් විපස්සනාවෙන් නැවත නැවත බැලීමකට ලක්කිරුවොත් බොහෝම සරල දෙයක් උතන තියෙන කඩන්න පුළුවන්. ඒක කැඩෙන්නේ මේක මගේ රුචිකත්වය. මේක මගේ මන අපේ. මේක මගේ liking and disliking කියුවාම උදාහරණයක් එතෙන්ටම ගෙනියන්නේ. අන්තිමට ගෙනියලා ගෙනියලා ගෙනියලා ওই liking and dislike කියන තමයි අෂ්ටලෝක ධර්මයෙන් කඩලා ගන්න. ඒක නතරලා අපි ඉවත් කරලා අපි කාලා බින්න නෑ. ඒක තියෙන්නේ අපි කාලා තියෙන්නේ අපේ මන අපේ. ඒ කියන්නේ අපි අපි මනෝසින් හදාගත්ත දෙයක් ජීවත් වෙන්නේ මනසක ජීවත් වෙන නිසා හීන ලෝකයක අපි ජීවත් වෙන්නේ අපි ජීවත් වෙන්නේ මෝ මායාවක කියලා කියනවා ලාලිත්‍යක කියලා කියනවා ඒක ජීවත් වෙන මිසක මේ වර්තමාන මොහොත හරිම ඩල් හරිම පේ හරිම බෝරින් අරක හරි විචිත්‍රයි ඉතින් ඒ නිසා හැම වෙලාවෙම අපි වර්තමාන මොහොත පන්නලා අර මනෝලෝකය. ඒක තමයි ජීවත් වෙන්නේ. ඒක තමයි මේ විශේෂයෙන්ම ශිෂ්ට සමාජයේ ඒකමයි ගියක් හැදුවත් වාහනයක් ගත්තත් ඇඳුමක් ගත්තත් කෑමක් ගත්තත් ප්‍රසන්ටේෂන් එක තමයි වැදගත් වෙන්නේ. කන්ටෙන්ට් එක නෙවෙයි. වැද්දාගේ එහෙම එකක් උට නැහැ. ඒ ප්‍රසන්ටේෂන් අනම්මන මොකුත් නැහැ. උඩ තියෙන කොහමද එක්සිස්ටන්ස්. සස්ටෙනන්ස්. ඒ මොනවාරි කරන් ජීවත් වෙනවා. මේ ශිෂ්ට ලෝකේ ජීවුවට පස්සේ තනියම කිසිම කෙනෙකුට කොට ඉන්න බෑ. ඒක නිසා ambiguity of civilization කියලා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අන්තිම කාලේ ලිව්වා. මේ වෙස්ට් එක අපිට දීලා තියෙන්නේ මහා හේන gediyak. අපි ජීවත් වෙන්නේ අනුන්ගේ ඇස්වල. කවුරු හරි වැඳපු සමාජ ක්‍රමයක් අපිට තියෙනවා. අපි ඒකට we are living up to that. හැබැයි මගේ පොඩි නොලෙජ් එක ඒකට අහක යනවා. ඒක නිසා පුළුවන් තරම් මේ ලැබිච්ච අත්පටිලාභේ මේ ඕලාරික අත්පටිලාභේ තේරුම් ගන්නකම් නැත්තම් කායानुපස්සනාව කරනකම් එහෙම නැත්තම් මේ කාගියාසි කරනකම් අපි මේ උලං උලං උලකට අල්ලපු හරුංගලයක් වගේ ආයුභාවි ඉන්න මිසක් කිසිම සම්බන්ධයක් නැහැ වර්තමාන මොහොතේ. මේකේ ඉන්නේ හරි දල්, හරීම පේ, හරීම කම්මැලි. ඒක නිසා අපි කැමති කාගේ හරි හීන ලෝකයක ඉන්නේ නැත්නම් ඉදාරින්න මට දකින්න මගේ හීනේ. හීනේ තමයි ජීවත් වෙන්නේ කන්නේ මේ කවුද උයපු ඒ හේල් මොයක්. හැබැයි අම්මා තමයි රසී පිටිපස්සේ ඉන්නේ. මේ දෙකම ඇති ඇති අනේ අම්මව ඇති අන්තං හොම්බලම හොම්බට දෙයක් දමලා ඉඳ ඉතනවා. මේ දැන්වත් මට කනගාටු ඇත්තටම ඕක නෙවෙයි. මං කනගාටු වෙන්නේ මේ හැදෙන ජනතාවට. ඔයගොල්ලෝ ඕගොල්ලන්ගේ දරුවන්ට මේ දෙන ලන් කොච්චර ගැඹුරට කාලා දෙනවද? ඊට පස්සේ උන් ඒ ඕගොල්ලෝ දෙන හීනට ජීවත් වෙන්න ආවා. බැරිමට වෛර කරනවා. අපි කොච්චර જાති කරලා දරුවන්ට මොන සැප දුන්නත් උන්ගේ අනිවාර්යම එක ලක්ෂණයක් තියෙනවා දෙමාපියන්ට වෛර කරනවා. වෛර කරනවා කියලා කියන්නේ උන්ගේ අහිංසකම නැති කරන්නේ. මට දෙන්න මගේ පුංචි කාලේ අම්මගෙන් තාත්තෙන් ඉල්ලන්න එපා. නංගියේ මල්ලියේ. මොකද උල්ලංග තමයි ටිකක් හරි තුල්ලා තියෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් මේ පොඩි උන්ට දුන්නොත් උන්ගේ ශ්‍රී ලංකාවේ දැන් මොකක්වත්ම නැහැනේ අවුරුදු 6 දී පටන් ගත්තම අධ්‍යාපනය උගේ සම්පූර්ණ සුන්දර කාලය ඉවර වෙනකන් විනාශ කරනවා ඊට අවුරුදු 55ක් කඹරනවා කඹුරු සල්ලි සේරම ඉවරයි ඉන්සූරන්ස් එකටයි ලෙඩක් ඇවිච්චාම ඊට පස්සේ හිඟා කකා හිඟා නොකයි නිකර plan කරලා තියෙන උපත්යේ ඉඳලා මරණය දක්වාම මේක ඔක්කොම plan කරලා ඉවරයි ඊට පස්සේ සුවචකී කරු ගෝලයේ වගේ අපිට තියෙන අදාළ රටේ ටැක්ස් එක ගෙවන්න ඒගොල්ල කියන විදිහට කටයුතු කරන්න හොඳ සෝක් කට්ටිය කියලා උංගසක්. මොනම දෙයක්කට අපි ස්වාධීන කෙරුවොත් අපි හිරේ දානවා. මේ ලෝකෙකට ඉන්නේ නැතුව බෑ තේරුම් ගන්නත් බෑ ඉන්නත් ඕනේ. ඇවිල්ලා මේ මකර දන්ත ටික තේරුම් අරගන්න. මේ සැලසුම කරන හැටි කෙරිලා ඉවරයි දැන්. අහුවෙන හැටි ඒකට අපි අල්ලලා තියෙන හැටි මෙඩිකල් නොලෙජ් එකෙන් බැංකුවෙන් මීඩියා එකෙන් এডুকেෂන් එකෙන් ලෝ නැත්නම් නීතියේ ඔගේ ඩෙට්‍රිමෙන්ටල් ට්‍රෙන්ඩ්ස් හයක් තියෙනවා. ඒ හයෙන් තමයි ඔක්කොම හෙල්ලන්ටි කරන්නේ. ඒව කරන මිනිස්සු කිසිම රාජ්‍යක නායකයෙකුට ඒක කට්ටිය කන්ට්‍රෝල් කරන්න බෑ. ඒගොල්ලෝ වෙනමම අන්ටචබල්ස්ලා කියලා කියන අල්ලන්න බැරි. ඒ කියන්නේ නිහින ජාතිය කියලා කියන්නේ ඉන්දියාවේ අන්ටචබල්ස්ලාට. මොකක්ද හොඳ නමක් කියන මේකේ අන්ටචබල්ස් කියන්නේ මොනම නීචයකටවත් යටත් නැහැ. උන් තමයි මේ මාන වැටලා අනු දෙන්නේ. දෙව්ව ඔක්කොම ලෑස්ති කරපුවා ලොබින් වලින් සෙට් කරලා ඉවරයි. ඉපදින ඉපදින එකයි ඒ ඒ මේකට තමයි වැටෙන්නේ. සත්‍යමත් චිත්තක්ෂණේ වань ඔක්කොමම නිදහස්. බුදුරජාණන්සේත් එක්ක ජීවත් වෙන හැම චිත්තක්ෂණයකම ওই කිසිම ඩෙට්‍රිමෙන්ටල් ට්‍රෙන්ඩ් එකකට කොක්ක දාන්න බෑ. ඒ නිසා අපිට වෙලා තියෙන එක පාළුයි. වෙන මොකක්වත්ම නමතන් තේරෙන්නේ. ඇහෙන්නේ ඇහෙන්නේ ඒ සත්‍ය සම්පූර්ණයෙන්ම පූර්ණ බලයක් පෙත්ති අවස්ථාවේදී තමන්ගේ ශ්‍රද්ධාවත් සීලයක් උපරිමේන අවස්ථාව තුළ නේද යෝගාවචරයේ ඉගෙන අවබෝධ කරගන්න. නෑ සති බලයේ අවස්ථාව පනලා සති බොජ්ජංග වෙන්න ඕන සති බොජ්ජංගයේ සම්මා සතිය වෙන්න. සති බලය අවස්ථාවේ නිවන් දකින්නෙත් නෑ සතිය උපරිමයට යන්නෙත් නෑ සතිය අනිකොත් බලයන් සමග සම වෙනවා සමතුලිතතාවයකට එනවා එතෙන්දී අපිට තේරෙන්න පටන් ගන්නවා ওই තැන් තැන් වල එක එක හදපු හමුදාවල් සියල්ලම ඇවිල්ලා හරියටම එක තැනකට පහර දෙන්න පුළුවන්. එතකොට පුදුමාකාර අසහාය අසහාය ශක්තියක් එන්න පටන් ගන්නවා. ඒ වුණාට ඒකේ නෑ ඊට පස්සේ තමයි යන නිවනට තුරු දෙන සතිය කියන කන්දරම. එතෙන් යනකන් සිතුවිල යන්නේ. ඊට පස්සේ බොජ්ජංග වෙන්නේ බෝධියට නැමෙන්නේ ඊට පස්සේ. බෝධියට නැමුණාට පස්සේ තමයි ඒක විවේක නිශ්චිතම් විරාග නිශ්චිතම් නිරෝධ නිශ්චිතම් පටිච්චසග්ගාන පස්සේ කියලා සතිය එහෙ දාලා මෙහෙ දාලා ඇති වෙන හැටි බලලා නැති වෙන හැටි බලලා ඔක්කොම බැලුවට පස්සේ තමයි සම්මා සතිය බාටපත් වෙන්නේ. නිවනට යනකොට සම්මා සතියෙන් තමයි අපි යන්නේ. ප්‍රති බලය කියන එක නෙමෙයි සතිය උපරිම සූරකම. ඒක හයවෙනි අවස්ථාව. තව කටයන් දෙකක් යන්න ඕනි ඉස්සරහට. අතර ස්වාමීන් ඔබවහන්සේ දේශනා කළා භාවනා කරන් පටන් ගත්තම කෙලෙස් අඩු වෙන යනකොට කම්මැලි හිතීම නිසා නීරස වීම නිසා දීන වෙනවා කියලා මගේ ප්‍රශ්නය ටිකක් කල් භාවනා කරගෙන යනකොට කෙලෙස් අඩු වුණා ඒ අවස්ථාව දීන වෙන්න පුරුදු සතිය විතර ඉන්න අවස්ථාවක් වෙනවද කෙලෙස් අඳුනක් සිත දීන වෙන්නේ නැතුව මෙන්න පස්සේ පස්සේ පස්සේ ඔය ඒකට කියනවා සතත අභ්‍යාසය කියලා අභ්‍යාසෙ නිතිපතා කරන්න පටන් ගන්න කෙනාට හිත සතුටු වුණත් නැති වුණත් කෙලෙස් ආවත් නැතුවත් ඒ වෙලාවට වාඩි වෙනවා. ඒක නිසා ඉන්ද්‍රිය ධර්ම මට්ටමකට ආපු ඉන්දිය ධර්ම නව ක්‍රමයකට තියුණු කිරීමේ ක්‍රමයක් අපි තේරවා තියෙනවා. නවහකාරී ඉන්ද්‍රියානි තික්ඛානි භවಂತಿ කියලා. ඒක සද්ධාය කිරියාය සම්පාදේති, සක්කච්ඡ කිරියාය සම්පාදේති, සාතච්ඡ කිරියාය සම්පාදේති කියලා තමයි තියෙන්නේ. එයායි තාම සද්ධාවෙන් කරනවා නීරස වුණත් මෙච්චරයි මට ගැලවෙම තියෙන්නේ කියලා. ඊට පස්සේ සක්කච්ඡකාරී කියලා කියන්නේ මේ වැඩේට ආදර ගෞරවයෙන් නැමිලා කටයුතු කරන මේක ආගමික වැඩක්. මේක බුදුන්ට කරන පූජාවක්. ඒ නිසා ඔබ වෙලාවට වාඩි වෙනවා. හරි ගියා නොයි ගියා වෙනම එකක්. කියලා අන්තිම සාතච්ඡකාරේ නිතිපතා. දැන් අපිට කරන්න බැරි දේ තමයි නිතිපතා කරන්න තියෙන්නේ. ඒ නිසා අපි අර බෝධිලිම වගේ එකපාරට දුවනවා අයලු හොල්ලොල්ලා ඉන්න ටිකක් වෙලා ආයෙ දුවනවා. එහෙම නැත්නම් දවස් දෙක තුනක් බැඳගෙන රැය දවල් නැතුව භාවනා කරනවා. ඊට පස්සේ ආයෙ පැන්ඩෝල් ගහලා බුදියා ගන්නවා එක තමයි කියන්නේ. අර ඒකාකාරීකම නැතිකම චපල ගතියක්. මේකෙන් කරන්න දෙයක් නැහැ ඉතින්. ඒ කියන්නේ භාවනාව දියුණු උනායි කියලා කියන්නේ අපි කරන්නේ අපි කියන්නේ වැඩ පහවල දෙනවා අනික නැත කරන කියලා. ඒ දන්න මේ නාන් දෙපය කොහොම කරුවා, කන් දෙපය කොහොම කරුවා, බුදිය ගන්න දෙපය කොහොම කරුවා කියලා ඒ ජීවන රටාවට කනවා වගේ, නානවා වගේ, බුදිය ගන්නවා වගේ භාවනා කාලයක් වැඩිමු. කියන්නේ ඉඳගෙන ඉන්නවා කියන එක නෙවෙයි මම කියන්නේ. භාවනා කාලයක් වැඩිනේ නැතුණට පස්සේ ආත තේරෙනවා වැඩේ හරියන්නේ නැහැ කියලා. අනිත් වගේ එක ඒක පූජාවක් වෙන්න ඕනේ. දවසේ පූජාවක්. ඒකට රාජනිෂ් කියනවා ඒ මට මතක නෑ මාස ඔස්සයි ඔස්සත් අල්ලා රක්කා. ඔල්ලා රක්කා කියලා බණ මුස්ලිම් මිනිස්සුන්ට තියෙන ඉන්දියානු සංගීතයේ ඉස්ලාම් මිනිස්සු. ආගේ ගෝලියෝ තමයි ඔය රවි ශංකර් එතනම අපිත් ඉන්නවා එක්කනේ ඩේවිඩ් පොඩියප්පම් කියලා. ඔස්තාත් ඔස්තාත් මට උනායි මේ මිනිස්සයා. ඒ මිනිස්සයා හැම ශිෂ්‍යයෙකුටම කියනවලු උඹට ඔස්තාද් කෙනෙක් වෙන්න ඕන දවසට පැය 8ක් ඒ කින්ස්ට්‍රුමන්ට් එක සෙල්ලම් කරන්න ඕන. වයලින් එක නෑ යා සෙල්ලම් කරන්නේ සිතාරි. පැය 8ක් කරන. මිනිහ හැමදාම පැය 9ක් කරනවා. ඊට පස්සේ තින් ගෝලෙ ගිහලා වළු පෙරවිහම් කර වගේ කෙනෙක් මෙමයි මේ අපිට හැමදාම බෙච්චර බලපෑම් කරනවා ලෙඩ වුණත් මොනවා වුණත් පැය 8ක් කරපන් කියලා ඔබතුමාගේ කාලේ හොඳට බලන්න පැය 9ක් කරනවා කියලා. එයා කිව්වලු මම එක දවසක් පැය 9 මට කරගන්න බැරිනොත් ඔබට තේරෙනවා ඒකවල හොඳම ගෝලයට සර්ගියට ගිහිල්ලා හරි නැහැ කියලා. දවස් දෙකක් බැරිුණොත් මුළු ශිෂ්‍ය සේරටම තේරෙනවා. දවස් තුනක් නැතුනොත් මුළු ඉන්දියාවම දරනවා. මම මේ ශිල්පේ තියාගෙන ඉන්නේ ඔයගොල්ලෝ වගේ පුහුණු වෙන කාලේ වගේ නෙවෙයි. දවසට පැය 9ක් සෙල්ලම් කරලා මේක මගේ පූජාවක්. මේක සරස්වති පූජාවක්. මගේ ජීවිතේ ඕගොල්ලෝ වගේ ගියාට ආවට කරන එකක් නෙමෙයි කියලා. ඉතින් ඒ නිසා මේ මට්ටමට එනකම් අපිට තාම විශ්වාසෙමදි ශ්‍රද්ධාවමදි සැකේ වැඩි. කවදා හෝ අපේ ජීවන රටාවේ අත්‍යවශ්‍ය දෙයක් වඩපත් වෙන්න ඕනේ මේ සතිය. එදාට තේරෙන්න පටන් ගන්නවා ඒක නිකන් හොබි එකක් වගේ නිකන් විනෝදාංශයක් වගේ කරන්නම ඕනේ. කරන්න නැතුව බෑ. ඒකට කියන්නේ සතත අභ්‍යාසය කියලා. ඒක තමයි අපිට තියෙන සරණ. මොනවා වුණත් මමගේ ඒ ඒ යුතුයකම මගේ කියන මේ මගේ නිවනට අවශ්‍ය කරන මූලික අඩුම ගන්න සකස්කල වෙන්නේ. හදාගත්තට පස්සේ නිවන් දැක්කත් කරනවා. නිවන් දැක්කත් ඒ කරන පැය ගන්න කරනවා. ඉතින් හිතා ගන්න බෑ කෙනෙකුට හිතනවා මේ එල්ලයක් කරා දුවන කෙනෙක් නැත්නම් එල්ලේ ගියාට පස්සේ ආයෙ දුවන්න ඕනේ නෑනේ. එල්ලේට ඇවිල්ලානේ. මේක එහෙම නෑ. මේක සිද්ධ වුණාට පස්සේ ඒත් දුවනවා. ඉතින් ඒ වගේ මේ මේ සංසාරේ එකතු වෙන කෙලෙස් වල වේගය අභිත්‍රණේ උත්තාවත්ම බලවත් දරුණුයි සාහසිකයි. ඉතින් කඩන්න මේ ඉඳලා හිටලා දුවලා ගිහිල්ලා බෝධිලිම වගේ එහෙමත් වටිනව නොකර ඉන්නවට වැඩිය. අර ගහන්න ඕන උට උඹකට රිවර්ට් වෙන්න ගහන්න ඕනේ. තොබට තොබට තාම ලද්දාහ නැද්ද කියලා. සිද්ධ වන්න ඕනේ. එහෙම නැත්නම් අපි දහසකුත් එකක් නිදහසට කර්ම කියනවා. ඔය එක නිදාගල කරන ඔක්කත් යම රජුරු අහන්නේ. මෙහෙදි තමයි ඒක ඔක්කොම. කොහොමඩක්වත් යම රජුරු කොහොමද අපොයින්ට්මන්ට් එක බුක් වෙලා තියෙන්නේ. ෂුවර්. උන් දෙලකට ගියාට පස්සේ හරි මරි මම මොකද? එහෙම ඒදී කොහොමද වැඩ කරන්න කියේ ඉන්නේම නැහැ දිවි ලෝකයන් යන් කියලානේ. දිවිනන්දගෙන් දැන් මොකද මෙහි ආවේ? ඉන්නේ තොළු ඔළුව ඇතේ නේ පල්ලෙහාට. මේ වැටෙනකොට වෙන ඔළුව ඔළුව පල්ලෙහාට කකුල් දෙක උඩලු තාම. ප්‍රශ්න අහනවා. උත්තරේ හම්බුනා කියලා හිතනවා. ඒ කියන්නේ මම මට බාහනා කර සාමාන්‍ය නිව්දයන් මෙහෙම වෙනවා කියලා එකක් දැනුණොත් ඇත්තටම එහෙම දැනෙන්නේ ඇඟට. ලීන වුණාට පස්සේ අවදි වෙන්නේ මොකේද කියලා බලන්න. ඒකනේ අපි පහුගිය දවස් තුනේම සාකච්ඡා කරේ. ලීන වෙනවා, හිත පිට යනවා, රද්ද එනවා. ආපහු ගෙනල්ලා ආයෙ සර්කිට් එක සම්පූර්ණ වෙනවා කියලා බලන්න. ඉතින් ආවට පස්සේ හිත ආයෙත් තිබුණ තැනේ හිටියනම් ලීන වීම අරමුණක් කළා අපට. ලීන වීම අපිට ප්‍රශ්නයක් නෙවෙයි. ඒ කියන්නේ ලීන වීම හරහා ගිහිල්ලා. ඊට ඉස්සරහට වංචනික ධර්ම එනවා. ෂටගතිය එනවා. මේ මේ චපල ගතිය එනයි හැම එකක්ම අරමුණු කරන මිසක මඟ අරින්න බෑ මඟ ඇරියොත් ආයෙ කාලයක් ඉන්න වෙනවා ඒ නිසා එක එක එක එක ඔය අපිට කෙලින් ඉනේව බොහොම සරල බොහොම ලේසි ඔය වංචනික ටික ලීන ගතිය හරිම අමාරු දේවල් ඒ එකකට ගැහුවට පස්සේ හැබැයි තේරෙනවා ශිල්පෙට ගැහුවොත් ඉවරත් ඒ වැඩිම කරන්න පුළුවන් ඒකට කායගත එක ෂෙයා කරන්න බෑ තමන්ම ක්‍රමසහවිදි හදාගන්න ඕන. විශ්ෂා කරන්න හිතෙනවා. හිතුණාට අනිත් එක්කනට එන ප්‍රශ්න වෙන જાතියක්. එයාම යාගේ ක්‍රමසහවිදි සකස් කරගන්න ඕනේ. නිසා මේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ කාර්ය අෂ්ටාංග මාර්ගයේ සුපර් මාකට් එකේ ගන්න හම්බෙන්නේ කවදාවත්. අදලා පැකට් කරලා නැහැ. කහදා ගන්න ඕනේ. අනිත් පස්සේ දෙන්න තමයි චෙක් කාටවත් වෙලාව දීලා. එතකොට අපිට තව විනාඩි 45 විතර කාලයක් තියෙනවා මේ සක්මන් භාවනාව සඳහා අපි නැවත හතරට විතර හම්බ වෙනවා. පරියන්ක භාවනාවට මේ ප්‍රකාශයත් එක්කම අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ නිමාව සටහන් වෙනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.